ගණීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දැනීදෙන් භාවනා වැඩපිළිවෙලේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම සාකච්ඡාවටයි වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ මම හඳුන්වා දීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද අපි ඊයේ හවස ඒ හඳුන්වා දීමේදී කිය යුතු කාරණා ගොඩාක් ඉදිරිපත් කරපු නිසා ඒ අනුව අපි සැසිවාරය ආරම්භ කිරීම පිණිස ලිඛිත ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම අපේ මේ ප්‍රේමගෙන් ඉල්ලා හිටනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මේ මේ සැරේ ප්‍රශ්න බොහොම අඩුයි හාමුදුරනේ. කියන්නේ මම හිතන්නේ හාමුදුරන්ගේ භාවනා වැඩමුළුව සාර්ථකයි කියන කතාව සාර්ථකයි දන්නේ. ඉස්සෙල්ලාම මේ ප්‍රශ්න පටන් ගැනීමට පළමුවෙන් එක යෝගාවචරයක් ලිඛිත ප්‍රකාශයක් කරලා තියෙනවා මේ කැබින් පාවිච්චි කිරීම ගැන. මම ඒක මේ ඉස්සෙල්ලම කියවන්න ඉක්මනට මේ ඉදිරිපත් කරන්නේ අනුලක්කා වෙතයි. ප්‍රථමයෙන් ඔබතුමිය යෝගාවචර වන අපට දක්වන උපකාරය අගය කරමි. කැබින් ඡා කිරීම සම්බන්ධයෙන් අදහසක් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. සමහර යෝගීන් උදෑසනම අවදි වී ලයිට් දැමීම වතුරුණු කිරීම වැනි කටයුතු නිසා නිදා සිටින යෝගීන් හට මා ඇතුළු යම් අපහසුතාවයක් අපහසුතාවයක් සිදුවී යයි සිදුවේ යයි හැඟුණි. ඉතා උදෑසනින් හෝ රාත්‍රී වේලාව පමා වී හෝ නිින්දට යන විට අන්‍යෝගීන් ගැන මදක් හිතන්නේ නම් හොඳයයි සිතේ. මක් නිසාද යත් නිින්ද අඩාල වීම නිසා භාවනා කිරීමට අපහසුතාව අපහසුතාව මතුවේ හැකි බැවිනි. උදෙන්ම අවදි වන විට අවදි වන පිරිස සහ රාත්‍රියේ පමා වී නින්දට යන දෙපිරිසටම දෙපිරිසක්ම සිටින බැවින් මේ කරුණ සභාවට දැනුම් දෙන්නේ නම් සුදුසියයි මට සිතුනි. මේ කිසිසේත් චෝදනාවක් නොවන අතර සහයෝගිතාවෙන් භාවනා වඩන යෝගී පිරිසක් බැවින් මම සහ අන් අයගේ යහපත සඳහා මෙම කරුණ ඉදිරිපත් කිරීම සුදුසියයි සිටුවෙමි. පෙරුවන් සරණයි. කොහොම හිතන්නේ ප්‍රකාශයෙන්ම ඉතින් දැනුම් දීම කරනවා. කවුරුත් සලකන්න ඕනේ. සමූහික ගමනක් යනකොට සාමාන්‍ය කියනවා අන්තිම වෙන මිනිහා තමයි සමූහයේ වේගය තීන්දුව කරන්නේ. කට්ටියක් විතර ලෑන්ඩ් ගියාම පස්සේ මෙන්න මිනිහා ගා බලන් ඉන්නවා තේරෙනවා. ඉස්සල්ලාම යන මනුස්සයගෙත් ඔය වගේ අඩුපාඩු නිසා ඒ සමූහයක යන ගමන බුදුහාමුදුරු පෙන්ලා දීලා තියෙන්නේ සමග්ගාණන් තපෝසුකෝ. මේ තපස තනියම කරලා හරියන එකක් නෙවෙයි. අපි හිතනවා තනියම කැලේට ගිහිල්ලා ගල් වෙනකට වෙලා ඉඳලා කරනවා කියන එක කරලා බලන්න ඒකේ වෙන්නේ අත්කිලමතාන යෝගයක් විතරයි. අන්තිමට සමූහයකට ආවට පස්සේ අපිට පේනවා සමූහය කරන්න බැරි ගතිය. ඒ මොකද අපිට හරියටම පුංචි පරාසයක විතරයි හැතරෙන්න පුළුවන්. ඒ පුංචි පරාසය හෙල්ලිච්ච ගමන් අපිට පේනවා අපි ඔක්කොම කෙරුවාවල් ඉවරයි. ඒක තමයි අපි තීරුම් ගන්න ඕනේ මිනිස්සයා විතරයි පරිණාමේ ලෝකේ පුරාම ලෝකගෝලයේ හැමතැනම ජීවත් වෙන්න පුළුවන් එකම සතා. අනික හැම සතෙක්ම pH අගයකට සීමා වෙලා තියෙනවා ආලෝක සීමාවට සීමා වෙලා තියෙනවා උෂ්ණත්වයකට සීමා වෙලා තියෙනවා ආහාර ජාතිකට සීමා වෙලා තියෙනවා ඒ නිසා ඒගොල්ලෝ පැතිරෙන්නේ නැහැ ඒ නිසා මනුස්සයාට පුළුවන් හැඩ ගැහෙන්න ඒ හැඩ ගැහිම දෙපැත්තම කරන්න ඕනේ කරදර කරන කට්ටියත් දැනගන්න ඕනේ කරදර විඳින කට්ටියත් දැනගන්න ඕනේ ඕකත් භාවනාවක්මයි ඕකෙන් පිට මේ ඉඳගෙන අතක් පිට අතක් තියන ඇද්ද ගහගෙන ඉන්න එක නම් කරන්නේ ඒක ඉන්ජෙක්ෂන් එකක් ගහලා මේ මේ ඇනස්තටයිස් කරලා දෙන්න පුළුවන්. ඒක වැඩක් නැහැ. වැඩ නැත්තේවත් නැහැ. යම් කිසි ප්‍රමාණයක වැඩක් තියෙනවා. නමුත් ඊට පස්සේ බලන්න පරාසයට හැඩ ගැහෙනවා. ඉතින් මට හිතෙන්නේ මේවා ගැන කියනකොට අපේ අම්මයි අප්පච්චි කොච්චර විඳවන්නද කියලා අපි ඔය කෙනෙක් හදන්න. රෑමත් දාහනේ කෑ ගන්නවා. අය හැන්දෑවේ ගිහිල්ලා කියනවා බත් කන්න බෑ මැද්දාවේ ඉල්ලනවා මොනවාරි. මොන කරන්නේ ඊට පස්සේ? ඔක්කොම අතල්ලා කරලා දෙන්න බෑ. ඉතින් ඉන්නකම් අම්මා කිව්වේ ඔබට තේරෙයි අපි නැති දවසක කියලා. එච්චරයි කියන්නේ. වෙන මොනවාක්වත් කියන්නේ. ඔබට තේරෙයි අපි නැති දවසක. මොකද අපි ළඟ තියෙන මේ පටු පරාසය. ඒ පටු පරාසය තමයි පු탁 පු탁 කියලා කියන්නේ. ඒක පළල් වීම තමයි මේ ਸਰුවඥයි කියන්නේ. ਸਰුවඥාන්සේට මුළු පරාසෙම ඕන තැනකට ෆිට වෙන්න පුළුවන්. අපේ තියෙන පු탁 පු탁 කියලා කියන්නේ පටු එහෙම නැත්නම් ඒ ඒ සීමාවෙන් පිට ගිය ගමන් අපි හරියට ඇලර්ජික් රියැක්ෂන්ස් එනවා. ඒ බැරි නිසා නෙවෙයි. මනසේ පටුත් වේ. මනසේ තියෙන ගොඩාක් දේවල් වලට යන්න පුළුවන් ගතිය. ඒක හැබැයි ඕනෑමට වැඩිය ටෙස්ට් කරන්න යන්න එපා. ඒකේ මේ හැඩ ගැහිම ක්‍රමයෙන් සිද්ධ වෙන්න ඕනේ. ඒක ඒක දරේ කරන්න ගියොත් එහෙම කර ගන්න අමාරු ඒ නිසා පොඩ පොඩ බලන්න හැඩ ගැහෙන දෙපැත්තට මේ නිසා ප්‍රකාශයක් මේ ලිම සමබර ප්‍රකාශයක් තියෙනවා. ඒ නිසා දෙපැත්තම කලක කල්පනා කරන්න ඒ කියන කට්ටියයි ලියන කට්ටියයි ඊයේ අනුලා කියනකොට මේ සක්මන් කරන මල්ලෝ කවුරුත් හරස් කපන්න එපා. අන්න වගේ කියනකොට මට නිකන් කුයි කුයි ගන්නවා. කපටලවන දින්නේ ගොයෝ. ඕම කරන්න බෑ. එහෙම කරනවා නම් ගිහිල්ලා super star five star hotel එකක් අරගෙන වැඩේ කරත හැකි. අපිට මෙතන ඕනේ මනුස්සකම. අපිට ඕනේ දාඩිය ගන්න. අපිට ඕනේ හදා බෙදා ගන්න. අපිට ඕනේ අඩුපාඩු ගන්න ටික. ඒක තමයි බාල දක්ෂයෝ කියලා කියන්නේ. ඒකමයි යෝගාවචරය කියලා කියන්නේ. ඒක ඉල්ලුවට ගමන්නේ ඒක අපිට පේනවා අපි කොහොම එකක් කාටද කරදරයක් කියලා. එච්චරයි. අපි මොන જાතියෙන් හැසිරුණත් මල හොන්තුවක්. කනේ වහපු කිනි තුල්ලෙක් වගේ ඒ නොදකින් නොපතන් කියන මනසට පෙරුණත් එදි මේ කියවෙන හැටි මේ ලියවෙන හැටි නිසා මම කියන්නේ ඒක පක්ෂයකට මේක. දෙපැත්තම හිතාගන්න නික්මන්ට නිවන් දැකලා මේ ලෝකෙන් චුත වෙන්න මේ පිට මත්නම් පේන්නේ කොහොමඩක්වත් ඔක තුලද සමතුලිත ගමනක් හෝ ඉක්ලිබ්‍රියම් එකක් නැහැ. ඒක හැම වෙලාවෙම එක්සෙන්ට්‍රික් ගමනක් තියෙන. අපි යමු දීගා ප්‍රශ්නෙට. දෙවෙනි එක හැමදෙන්නේ මේකත් ප්‍රශ්න වලට යන්න කලින් මේ එක යෝගාවචරයේ යෝජනාවක් කරලා තියෙනවා කමඨහ සුද්ධ කිරීමේ ප්‍රශ්න සඳහා පෝරමයක් කියලා. ප්‍රශ්නේ කුමක්ද භාවනාව පිළිබඳ මූලධර්ම යන ආදි වශයෙන් මම හිතන්නේ මේක අපි අනුලනෝනටයි ලස්සනෝනටයි බාර දෙනවා මේ මේක මේවර ඉම්ප්ලිමන්ට් කරන්න පුළුවන් දෙයක්ද මේ වගේ ෆෝරම් එකක් අපිට print කරගන්න පුළුවන් දන්නේ ඒකින්ද ඒක භාවනාවට අදාළ ඒවා නෙමෙයි අනිත් ඒවා සේරම හඳුනි භාවනාවට අදාළ කියලා තමයි මගේ දැනීමේ හැටියට තේරෙන්නේ පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ භාවනාව මා අත්දකින ආකාරය කියලා අන්ඩර්ලයින් කරලා තියෙනවා. පසුගිය භාවනා වැඩසටහනින් පසුව මම හැකි සෑම දිනකම භාවනාවේ යෙදුණෙමි. දැන් ඒ පිළිබඳව යම් පුහුණුවක් ඇතයි සිතමි. පරියන්කේ වාඩි වූ පසු මද වේලාවක් වැඩි වේලාවක් යාමට කලින් හුස්ම රැල්ල අල්ලා ගැනීමට හැකිය. යම් දිනවල හුස්ම රැල්ල ගැඹුරට හා දිග වේලාවක් වරහන් ඇතුලේ විනාඩි 2ක් 3ක් පමණ එක දිගට දැක්ගත හැකිය. සිත අරමුණින් පිට යන විට අරමුණට ආපසු ගැනීමට පහසුය. මෙසේ එක දිගට විනාඩි 20ක් පමණ භාවනාවේ යෙදිය හැකිය. අවසානයේ ඊට සතුටක්ද දැනේ. තවත් සමහර දිනක හුස්ම රැල්ල අල්ලා ගැනීමට හැකියවද ඊට ඉක්මනින් සිත අරමුණින් ගිලිහි යයි. මෙසේ දිගින් දිගට උත්සාහ කරමින් භාවනාවේ යෙදේ. අවසානයේදී සතුටක් නැති අතර පසුබට වීමක්ද නැත. අරමුණ පවත්වාගෙන යා හැකි දිනවල හුස්ම රැල්ල සිඳී ගිය පසු ඊතා ශාන්ත ගතියක් දැනේ. මෙවන් අවස්ථා ළඟා කර ගැනීමට හැක්කේ කලාතුරකිනි. ආශ්වාස ප්‍රාශ්වාසයේ ආකාර වශයෙන් උණුසුම් සීතල බව, දිග කෙටි බව, ප්‍රශ්වාසය ආශ්වාසයට වඩා රළු බව, සූරාගෙන යන ගතියක් ඇති බව ආශ්වාසය ආශ්වාසයේ සුමට බව දැනේ. ප්‍රශ්න මේවයි. පළවෙනි ප්‍රශ්නය සිත අරමුණේ තබා ගැනීමට හැකි වේලාව දික් කර ගැනීමට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් නැත. මේ සඳහා කුමක් කළ යුතුද? මේක ඇත්තටම සරුවචනාංශයට අපිට පෙන්වන්න ඕනේ කාරණාව. අපි අරමුණක එක දිගට පවත් ගන්න පුළුවන් කියලා කියන්නේ නිත්‍ය සංඥාවක්. අරමුණ තියෙනවා මම මෙතන ඉන්නවා බලන්න ඉන්නවා. ඒක හරියට ටයිපෝඩ් එකක් උඩ තියලා චලන වික්ෂා හයි කරලා තියෙන මොකක් හරි ඔබ්ජෙක්ට් එකට ඒක තියෙනවා. ඉතින් එහෙම තමයි අපි මේ ජීවිතේ ගොඩනගලා තියෙන්නේ. ඒ නිසා අරමුණ මාරු වෙද්දී අපි නලියද්දී ඕක අල්ලන්න බෑ. බුදුන් කියන එක අරමුණක් කරන උඹ එක තැනක හිරලා බලපන්. උඹට කොච්චර වෙලා ඒ අරමුණක තියාගෙන පුළුවන්ද කියලා. ධානයෙන්ද බැරි තරම් ඒක බුදුහාමුදුරුවෝ කියන අරමුණු කරන්න බැරි තරම් මේක ශීඝ්‍ර වෙනස් වෙනවා. පිළිගන්නම කැමති නැහැ. අපි බලාපොරොත්තු වෙන අරමුණ එහෙමම රාමු කරපු පිටුසිතුමක් වගේ තියෙයි කියලා. ඉතින් මේක තමයි සමත කරන අයගේ නැත්නම් මේ සමාධියට කැමැති අයගේ එහෙම නැත්නම් මේ නිත්‍ය සංඥාව තියෙන අයගේ සුඛ සංඥාව තියෙන අයගේ සුභ සංඥාව තියෙන අයගේ ආත්ම සංඥාව තියෙන අයගේ හැටි ඔක්කොම හොතනේ ඉන්නේ. කවදද අපිට පුළුවන් මේ අරමුණකට හිත දැම්මොත් එහෙම නැත්නම් එකම අරමුණකට Taman චේතනාපූර්වකව කය හොල්ලන්නේ නැතුව වචන කතා කරන්නේ නැතුව ඒ කාරණුට දාලා ඉන්න බලන්න බුදුරජාණන් වහන්සේ කියනවා පටන් ගන්නකොට අපි කොච්චර නොදියුනද කියනවනම් භාවනා නොදියුනෙන් අරමුණ තියනවා වගේ පේනවා. නමුත් අන්තිමට අරමුණේ අරමුණු කරන්න තරම්වත් ඉන්න දෙවිලා නැතු ඒක වෙනස් වෙන බව තේරුච්චි දවසේ උන්න උද්‍යප්පේ ඥානය ආවයි කියනවා. ඊට පස්සේ තව ටිකක් යනකොට අරමුණු කරන්නත් ඉස්සෙල්ම ගෙවෙනකොට භංග ඥානය ආවයි කියනවා. ඊට පස්සේ අන්තිර බණෝ පේනවා මේක ඇවිල්ලා යන හොල්මනක් මිසක්කා අරමුණු જાති දෙකක් නැහැ. තියෙන්නේ ওই හොල්මන් ටිකක් විතරයි කියලා. ඒතර සංඛාරූපෙක්ක ඥාන කියන එක කැමැතිම නෑ අපි. අපි කියන අරමුණ gedera ගෙනියන්න සූර්යයක දාගෙන රඹපැතුරුයක දාගෙන අරසාවට ගැට ගහන ඉන්න තමයි හොයන්නේ. ඒක දෙනවා වගේ තමයි බුදුහමඳුර රවට්ටලා ගෙන්නන්නේ රිට්‍රීට් එකට. අනුලත් ඒක තමයි කරන්නේ. එහෙනම් ඇවිල්ලා බලනිනකොට වෙන්නේ මොකද්ද? ඔය අපි ඔච්චර තටමලා සියල්ල ලෝකේ අමතක කරලා එක අරමුණට දාලා බලනින්නේ අන්න එදාට පේනවා අපිට එක විදිහකට ඒ කර්මයට ඉන්න බෑ ඒක. දෙක හිටියොත් ඒ අරමුණ වෙනස් වෙනවා. එතකොට මේ නිරීක්ෂකය නිරීක්ෂණය සහ නිරීක්ෂකයා දෙන්න මේ වෙනස් වෙනකොට මොනම පොතකවත් මොනම ටෙක්නිකල් රයිටින් එකක්වත් ලියන්න බෑ ඔක් ගැන. ඒ දෙකේ එකක් ස්ථිර වෙන්න ඕනේ අපිට මේ රේකී අධ්‍යාපන ක්‍රමයකට වැටෙන්න. මේක දෙන්න බෑ. මේකේ අරමුණත් වෙනස් වෙනවා බලන්නත් වෙනස් වෙනවා මේ නිසා රීකී අධ්‍යාපන ක්‍රමයට දාන්න බෑ මේක එකක් ලෑස්ති එකක් කියන්න පුළුවන් ඕක ඕක තමයි බුදුහමනට පෙන්වන්න ඕනේ ඕකටම ලෑස්තිලා යන්න අරමුණ නැති වුණාට හිත නරක කරගන්න එපා සතිය කඩා ගන්න එපා විශේෂයෙන්ම සීලය කැඩෙන්නේ නැහැ හොඳට මතක තියාගන්න සීලය කැඩෙන්නේ නැහැ ශ්‍රද්ධාව කඩා ගන්න ඒවා ශ්‍රද්ධාවයි සීලයයි සතියයි ඔය කොච්චර මායම් කරුවත් කැඩෙන්නේ නැහැ කියලා දන්නවනම් එයාට තේරෙනවා උඹ ඕනේ 18 නටන 18 පාලියක් නටපන්. ඕන බහුරු කොලමක් පාපන්. ඉන්නවනම් වරේ. යනවනම් ඵලයක්. මම සද්ධාව කඩාගන්නේ. මම සීලේ කඩා. මම සීලේ කැඩෙන්නේ නැහැ. ඒක දී ඇති දෙයක්. මම සතිය කඩාගන්නේ. ඉතින් ඒක නිසා ඉතින් ඒ වගේ වෙලාවට මම කරන්නේ උසාවියට කැඳවන එක. ඉතින් කැමති නෑ සමහර. ඉතින් මම කැමති ඒ වගේ අරමුණක එක දිගට පවත්වා ගන්න බැරි ගතිය සතිය පැවැත්වීමට ලාභයක්ද නැත්නම් මේක සතියට වෙන අරියාදුවක්ද කියන එක තමයි මම අහන ප්‍රශ්නේ. එළියපෙක්කන කැමැතිද අත උසන්න. ආමතුනේ ඒකෙම ප්‍රශ්නේ හැටියට දක්වා තියෙන්නේ මේ අනුගමනය කරන පිළිවෙල කරන පිළිවෙල නිවැරදිද කියන එක. එතකොට දැන් මේකේ අන්තිම පැසේජ් එකෙන් කියන උණුසුම් සීතල බව, දිග කෙටි බව, ප්‍රාශ්වාස ප්‍රාශ්වාසයේ වඩා රළු ගතිය, සූරාගෙන යන ගතිය ඇති බව සුමට බව සුමට බව දැනෙනවායි කියලා. දැන් හුස්ම රැල්ල සිඳී ගිය පසු නැවත මේ හුස්ම වල මේ ගතිගුණ දිහා බලන එක වැදගත් හාමුදුරුවෝ. බලන එකෙන් නැවත භාවනාවක් හැදෙනව නේද? නෑ ඒක අහලා නෑ නේද? එහෙම එහෙම ප්‍රශ්න. එහෙම එකක් eh, ලියුම කියවිලා නැහැ. ඒක නේ කියවන්න අතුල් කරන්න හදන මුද්‍රණ දෝෂ. ඒවට අපි ඉඩ තියන්නේ අපි මේ eh, විත්තිකාරය වෙන්නේ පෙනී ඉන්න එපා. ඒ මාස අයිතිවාසිකමක් තියෙනවානේ. මේ තෝල් කෑ වැඩි. එහෙම කරන්න නෑ. හරි දැන් අපිට අහුවෙලා තියෙනවා. මට දැනගන්න ඕනේ තමන් මෙහෙම බලනවා. බලනකොට අරමුණ වැඩි වේලාවක් පවත්වාගෙන ඉන්න බැරි ගතියක් දැන් තමන්ට දැයිලා තියෙනවා. මේ දැනීම සතියෙන් බලපු නිසා Tamanට ලැබිච්ච ලාභයක්ද නැත්නම් මේ බලාපොරොත්තු වෙන්නා වූ වඩන සතියට අරියාදුවක්ද කියන එකයි මට දැනගන්න මේ කරදරයක්ද ලාභයක්ද ස්වාමීනි ස්වාමීන් වහන්සේ එහෙම දැනීමක් ඇත්තටම එන්නේ සතිය අරමුණ ගොඩක් එක දිගට පවත්වාගෙන ගිහිල්ලා භාවනාව අවසන් වුණාම සතුටක් දැනෙනවා සතිය තිබුණා. ඒක ඒක අපි මේ සභාව එකඟයි අපිත් එකඟයි. දැන් අපි අහන්නේ වරින් හර අරමුණු අපිට චපලකම් කරනවා. මුණට දෙන්නේ නැහැ. කැඩෙනවා නමුත් දන්නවා මේ වෙලාවේ වෙලාවක් තියෙන හොඳට සතියත් එක්ක සමාධියත් එක්ක ලස්සනට යන වෙලාව. අනික් වෙලා එන්නේ. අන්න ඒ වෙලාවේ පවත්තන සතිය සහ අරමුණ කීකරව පවත්තන දෙක පවතින සතිය. වඩා සෙල්ලක්කාර සතිය කියන්නේ කොයි එකද? වඩා කාර්යක්ෂම සතිය කොයි එකද වඩා කුසලතාවයක් තියෙන සතිය කොයි එකද කියලා ඔය මං අහපු ප්‍රශ්නේම අනිත් පැත්ත දාලා අහන්න පුළුවන්. ඒක ස්වාමීන් වහන්සේ අපහෝ භාවනා කරන වෙලාවට පොඩ්ඩක් හිතලා බලන්න. පරීක්ෂා කරලා බලන්න. අපි මෙහෙම එක එකක් තියෙනවා ඒක දිග බලාගෙන ඉන්නවා. එතකොට ඒක සතියක්. මේ පැත්තේ තියෙනවා නටනවා දඟලනවා. ඒතියෙදිත් අපි බලනවා. ඒ කියන්නේ යා නෑ මට අනුග්‍රහ කරන්න. මේ පැත්තෙන් අනුග්‍රහ කරනවා. ඒ දෙකෙන් මේ සතිය පැවැත්වීමේ දක්ෂකම වෙන්නේ මේ අනුග්‍රහ කරන පැත්ත සතිය පවත්වන එකද අනුග්‍රහ නොකරත් බලාපොරොත්තු කඩ නොකර සතිය පවත්වන එකද කියන එක පරීක්ෂා කරලා බලන්න මේක හරි ලේසි ක්‍රමයක් විපස්සනාට දාගන්න අපි ළඟ තියෙන සෙල්ලක්කාරකම වෙන්න ඕනේ ඇහැ දෙන කෙල්ල ඉඳද්දී ඒකට ගස්සන කෙල්ල ඉන්නවනේ ඒකිය දාගන්න ඕනේ පුළුවන් අරක ෂුවර් ලේසි මල්ලේ තියෙන යතේ තියෙන කුරුල්ලනේ එහෙම කිව්ව ඕගොල්ලෝ hina වෙනවට බැන්නට මොකද ඔච්චරයි තේරුම් ගන්න. මම මොනවා කිව්වත් ඒක තේරුම් ගන්න. ඕක කියපු ගමන් ටක් ගාලා තේරෙනවා. ඒක කරලා බලන්න ඕනේ. ඒ කැමති නෑ විපස්සනාදී කවුරක්වත් කැමති නෑ. ඒ බොහොම නතු වෙන ගතියට කරන්නේ ඔය එක්කනම කසාද බෙන්ලා වැරදිලා තියෙන ඔන්න ඔය වැරද්ද නිසා. එහෙම ඒක නතු වෙන එකම පිටිපස්සේ ගියාට හරියන්නේ නෑ. ඒක හරියන්නේ. මහලාට ඒක මේ මාර දූතිකාවක්. වලියක් දීලා ප්‍රභාකරන් බඳින්න යනකොට මූල යන බැච් එකේ ඉඳද්දී එයා කිව්වලු අපි මේ රට එකතු කරන්න ඕනේ කියලා. ඔය කෙල්ල විතරක් කිව්වලු අපිට කවදාකවත් කරන්න බෑ මුළු බැච් එකම කිව්වත් මම කියනවා කරන්න බෑ කියලා. ප්‍රභාකරන් කියලා කෙල්ල උස්සගෙන ඇවිල්ලා කිව්වලු මම ඕක බඳිනවා කියලා. මොකද ඒ කෙල්ල විතරයි මුළු විශ්වවිද්‍යාලෙම විරෝධය ප්‍රකාශ කරලා තියෙන්නේ. අනිත ඔක්කොම ජාතික වීරයෙක් මෙයා ඇත්තටම හදන්න හදන මම හිතන ප්‍රභාකරන් විශ්වවිද්‍යාල කාරෙක් නෙමෙයි මම හිතන්නේ. කොහොමද විශ්වවිද්‍යාලේ කතා කරනකොට ඒකෙල්ල බැඳලා තියෙන්නේ. ඒකෙල්ල කෙලින්ම විරුද්ධ වෙලා තියෙනවා. කෙලින්ම ප්‍රකාශ කරලා තියෙනවා. ඒක ප්‍රභාකරන් දැක්කේ අන්න ගමනක් යන්න දුරට යන්න පුළුවන් ගතියක් කියලා. අනිත් වගේ ඒ අර ඒ සෙල්ලක්කාර ගතිය මම දකින්නේ යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය කියලා. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ එහෙම කවුරු හරි අපිට හිතුවක්කාරකම් කරනවා නම් අපිට දෙන්නම් දවසක කියලා ද්වේෂයෙන් නෙවෙයි. ඒ ඒ සෙල්ලක්කාරකම ඒකට යෝනිසෝ මනසිකාරය කියනවා. ඇයි මේම වෙන්නේ කියලා බලලා මම කවදාද එතන තමයි එතන තමයි මම එල්ල දාන්න ඕනේ. ඒක තමයි කරන්න ඕනේ කිව්වහම කවුරු මොන જાති බාධා කරත් ඒ හැම බාධාවක්ම Tamanට බාධකයක්ම සාධකයක් වෙනවා. නතු වෙන එක ඒ ගැනීච්ච නටන්න දෙයක් නෑ. ඒක නතුනේ. ඒකට ලේන්සු චොක්ලට් ඉතිරි වියදම් කරන්න ඕනේ නෑ. අර පැත්ත පොඩ්ඩක් බලන එකයි තියෙන්නේ. ඒ නිසා මේකට අපේ ලොකු සංසි කියන්නේ ඕම නෙවෙයි ඉතින් බොහොම නම්බුකාර විදියටනේ. ඒ ලොකු සංසි කියනකොට ලෑස්තිලා ඵලයක්. අරකට ලෑස්තිලා යන්න ඕනේ හරියන වෙලාවට ඉතින් කවුරුත් දන්නවා ඒ වෙලාවේ ලස්සනට වැඩේ වුණා. කැඩෙන වෙලාවක අපේක්ෂා කරලා යන්න ඒ වෙලාවේදී බලන්න මට සත්‍තාව මේක නිසා කැඩෙනවද? සීලේ කොහොමඩක්වත් කැඩෙන්නේ නැහැ. මම මේක මෙහෙම අරමුණ නටනකොට සතිය කැඩෙනවද කියන්නේ. කැඩෙනවා කියලා බලනකොට කැඩෙනවා. නැහැ කියලා බලුනේ නැහැ. ඒ අරමුණු නැටුවට අපි නිශ්චල චාරාවක් බලන්න හිටියත් මේ එමුනා නිශ්චල රූපයක් පිටුසිතුමක් බැලුවත් එහෙම නැත්නම් චරණ චිත්‍රයක් බැලුවත්, චලන චිත්‍රයක් බැලුවත් බැල්ප තියෙන දිගට. චරණ චිත්‍රය අපේක්ෂා කරන්න බෑ. කොයි වෙලාවෙ ඒකට හැරෙයිද කියන්නේ. මේක වෙනම කතාවක්. ඒක සම්පජඤ්ඤේ. නමුත් චිත්‍ර දිහා බලන්න. අන්න ඒකදී මේ චරණ චිත්‍රය බැලීම තමයි මෙතන බුදුරජාණන්සේ නිශ්චල ඡායාව දිහා බලලා හිත පුරුදු කරලා දැනීම පිළිබඳව බැලීම පිළිබඳව විවිධ පැතිකඩ බලනවා කියලා එකක් තියෙනවානේ. ඔය 11 dimension කියලා ඔය දැන් ඔය ක්වොන්ටම් ෆිසික්ස් වල අල්ලලා තියෙන්නේ. අනේ 11 dimension බලන එක පුදුම දහංගට දාන්න ඕනේ. පුදුම කත්තිරම් ගහන්න ඕනේ. පුදුම 18 තන්නේ නටන්න ඕනේ. නටද්දිත් බලාගෙන ඉන්නකොට තේරෙන්න පටන් ගන්නවා එයාට තියෙන සීමිත <coughs> ක්‍රියාකාරකම් වර්ගයක් තියෙන්නේ. ඒ ටික දිහා බලනකොට ආයෙසර කීකරු වෙනවා. ඒකට අපි යටත් වුණොත් අපිට පේනවා මෙයාට විවිධ හැඩතල තියෙනවා. බුදුරජාණන් කියන 10 11යි තියෙන්නේ. 11ට යා මොකක්වත් නැහැ. ඔබ නටන දරපන්. මම දැකලා කියන්නේ පුළුවන් නම් ඔය 11න් බලන කන්නට වන් අර ඒකීය කාර්යාලයේ කොහොමඩක්වත් එහෙම බලාපොරොත්තු තියන්න බෑ මේකේ පුළුවන් කවදා හරි නටබංකෝ නටන්න නටන්න ඒ තියෙන හැඩතල බලනකොට තේරෙනවා ඒ නිකන් බුදුහාමසක වචනේ කියන ඔය කොයි කෙලෙසකටවත් සතියට තරම් කොඳු වැට පෙලක් නැහැ සතියේ තරම් බලවත් නැහැ ඒ නිසා සතියේ තියෙන ඕන කෙලෙසකට නටන්න දෙන්න සතිය ආලෝකයේ යටතේ එතකොට තේරෙනවා ඒ සතියට අල්ලගන්න බෑ. හැබැයි ඒකට අර සතිය පිළිබඳ ආත්ම විශ්වාසයෙන්, හැකිතඥාවෙන් නැත්නම් ලෑස්තිලා යන ගමනේ යන්න. ඒකට ඔය වගේ අනිත් දවසේ භාවනාවට යනකොට ඒක be prepared කියලා තියෙන්නේ. ස්කවුටින් වල පළවෙනියම තියෙන තමයි be prepared. ඒක තමයි අපේ තේරවාද ශාසනය කියන්නේ. මේ වගේ දෙයකට ලෑස්තිලා යන්න බෑ මම දන්නවා. ඒ සහජයෙන්ම සාජාතයෙන්ම සමතේට බර කෙනා මේක ගණන් ගන්න. එයාට කරගන්න බෑ. ඇත්තටම ටූල්ස් නෑ යාගාව. ඒ නිසා කරන්න බෑ. එතකොට එයාට කියන්න වෙනවා අර එක දිගටම අරමුණ තියෙන එකට වැඩි වෙන විදිහට මේක මගහරින විදිහට යන්න. එතකොට එයාට හැමදාම ලැබ් එක ඇතුළේ විතරයි ඉන්න වෙන්නේ. ෆීල්ඩ් එකට යන්න බෑ. ගිය ගමන් විචල්්‍ය සාධක වෙනස් වෙනවානේ. දැන් සමත් විපස්සනා කරන එක නා විචල්්‍ය සාධක වෙනස් වුණත් ලැබ් එකේ තරම ප්‍රතිඵල නැති වුණත් මේක තමයි yaadෙන වැඩේ. ඒ නිසා මේ පසුබිම සාධක විචල්්‍ය සාධක වෙනස් වුණත් කරගෙන යන එක තමයි මම කියන්නේ එහෙම වුණා සතිය කරනවාද කියන එක බලමු කියලා. කියනවාද? ඒ හාමුදුරනේ ඒ යෝගාවචරයේම තව ප්‍රශ්නයක් තියෙනවා. මා දන්නේ ආනාපාන සතිය පමණි. මෛත්‍රී භාවනාව වැනි දේ උගත උගත යුතුද? නෑ ඒක ඔබ වහන්සේට සියා දෙවරක්. පස්සේ කියලා දෙනවා ආනාපාන කෙරුවට පස්සේ කියලා දෙනවා. දැනට එකක් දන්නේ කොහොඳට ඕම ඇති. ඒ කියන්නේ හුඟක් දැනගත්තොත් ඇත්තටම මට කියන්න වෙනවා ඒක ඩිස්කොලිෆිකේෂන් එකක් කියලා. ගොඩක් අරමුණදී කියන්න ගත්තොත් මේ one thing at a time and that done well කියලා එකක් කරනවනම් හරි ලේසි පටන් අරගන්න. ඊට පස්සේ අනිත් ඕන දෙයක් කරන්න පුළුවන්. හරි එකකින් ශිල්පය ඉගෙන ගත්තට පස්සේ එකකින් සතිය ඉගෙන ගත්තට පස්සේ ආනාපාන සතිය කරනකොට මේකට පොට පෑදෙන හැටි මේකට මුල පෑදෙන හැටි කියන්න පුළුවන්. ආනාපාන සතිය කරන්න ඉස්සර වෙලා කය සමබරව තැම්පත් කිරීම සුඛී යත්තානම් පරිහරාමි කියලා තමයි මෛත්‍රී භාවනාව උගන්වන්නේ. මට ලැබුණු ආත්මයේ සුවසේ පරිහරණය කරමි. අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛී යත්තානම් පරිහරාමි. ඒ නිසා කොයි වෙලාවක හෝ Taman සුවසේ වාඩි වෙලා සුවසේ වාඩිලා ඉන්න බව දැනගන්න නැතුව ආනපනට යන්න බෑ. ඒ මේ පළවෙනි පියවරම මෛත්‍රී භාවනා ඉතාමත්ම වැදගත් එකක්. ඒක සාමාන්‍ය මය වචනෙන් කියනවා මම කියන කියන්නේ ඒ වෙලාව විතර අපි ජීවත් වෙන්නේ. අනික හැම වෙලාවෙම අපි මොකක් හරි එකක් දිව දික් කරගෙන හීන බල බල ඉන්නේ. ඒ නිසා සුඛියත්තානම් පරිහරාමි කියලා මේ ලැබුණා වූ ආත්මය මේකට පොට්ටපාය සූත්‍රයේ ਸਰවඥාන්සේ සඳහන් කරනවා ඕලාරික අත්තපටිලාභය කියලා මේ කයට. ඒ ඕලාරික අත්තපටිලාභේ සමබර වෙලා සමතුලිත වෙලා සැහැල්ලු වෙලා විස්්‍රාම වුණාට පස්සේ තමයි ආනපානට. එතකොට අර කයට ලැබෙන ඒ විස්රාමය, ඒ හුදකලාව, ඒ සැහැල්ලුව, ඒක තමයි මෛත්‍රී කියන්නේ. ඒ නිසා ඒ ආනාපානට යනකොට ওই මෛත්‍රී මූලික ලක්ෂණ සකස් කරගෙන තමයි යන්නේ. ඒ නිසා ඒක පස්සේ අපි ආනාපාන පිළිබඳ දැහැින අපතරියක් හදාගත්තට පස්සේ අපිට එතකොට ඇත්තටම ප්‍රතිඵල ලැබිලා ඉවරයි. ඒක කියන්න බලන්න මෙන්න මේ මේ ක්‍රමයට තමයි ඔය ප්‍රතිඵල ලැබිලා තියෙන්නේ. first thing first. ඒක අරන් ගියාට පස්සේ ඊට ටික ඉබේ හැදිලා හැදිගෙන එනවා. <clears throat> මීළඟ ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාව වෙනුවට පර්යංක භාවනාවට ප්‍රිය ප්‍රියවන්නේමි. එහිදී පර්යංක භාවනාව වැඩිීමේදී පළමුව මම දැන් මට දැන් මගේ උරහිස් ඉහළ පහළ යන හැටි දැනුනිමි. ඒ දිහා බලා සිටියේදී උදරයේ පිම්බෙන හැකිලෙන බවද එයත් බලා සිටියේදී හුස්ම නාසයේ මැද සීතලවත් උණුසුම්වත් දැනුන හැටි බලා සිටියෙමි. මේ ඉරියව් තුනම හැම විටම දැනී සීතල හුස්ම නාසයේ මැද කොටසෙහි ගෑවිගෙන යන හැටි තදින් දැනී තදින් දැනී දිනක සිතුවිලි සිතුවිලින් සිතුවිලිත් නැති ප්‍රියජනක මොහොතක් විනාඩි 3ක් පමණ තිබිනි මා භාවනාව කරන අයුරු නිවැරදිද ඔය වුණාට අර මුලින් කියලා තියෙන ප්‍රකාශනයේදී අර සක්මන් නොකරන ගතිය ඒක එච්චර අනුමත කරන්න බෑ මොකද මේ ක්‍රමයේ ගියාට දුක දිර දුක දුර දිග ගමනක් යන්න බෑ. ඔක කැඩුණොත් ආය හදාගන්න විදියක් නැහැ. සක්මනත් එක්ක ගියොත් වෙන්නේ ඕක අර ඉස්සලා යෝගාචරකේ වගේ වෙලාවක හරිනවා වෙලාවක වරදිනවා. අර වැරදිච්ච වෙලාවේ නැවත කොට ඒකට අවශ්‍ය කරන ප්‍රතිශක්තිය ක්‍රමවේදය වීඩියෝ ඔක්කොම දිහේ සක්මනේ. ඒ නිසා සක්මන අමතක කරන්න එපා. ওই විදිය හොඳයි. නමුත් ඒක අර ගොඩාක් දේවල් එකමුතු එකලස් වෙලා ඒකාග්‍ර වෙච්ච වෙලාවක ඒකෝදි වෙච්ච වෙලාවක එනවා. ඒක අපේ සිංහලෙන් කියනවා නම් ආස්වාදයේ ආස්වාදයක් වෙන්න පටන් ගන්නවා. මුළු ලෝකේ තියෙන සියලුම සැප සම්පත් ඒක ආස්වාසයක් තුළ එන්න පටන් ගන්නවා. ඒ මොකද තියෙන සියලුම අසහන ආතති ගති නැති වෙලා ආස්වාදයේ ආස්වාදයක් වෙනවා. ඒක අචාන් බ්‍රම් බියුටිෆුල් බ්‍රීතිං කියලා කියනවා. ඒක හරි උනන්දු කරන දෙයක්. ඒ කියන්නේ මේ හුස්මේ තියෙනවා මේ අපේ ජීවිතයට අවශ්‍ය කරන සියල්ලම. අපි ඉන් එපිට මොනව ගැන හිතපු ගමන් හුස්ම ඒ වගකීමෙන් පැහැරගෙන. ඒ නිසා සියල්ල අමතක කරලා හුස්මට බාර දුන්නොත් ඒ හුස්ම වග බලා ගන්නවා මොනවත් නැතුව කිසිම ගෙවීමක් කරන්න නැතුව Tamanට අවශ්‍ය කරන්නා වූ ඒ සියලුම පිරිච්ච ගතිය ඇති කරලා දෙනවා. ඉතින් ඒක නිසා කොයි වෙලාවක හරි heart attack ආපු වෙලාවක එහෙම නැත්නම් diabetics ගිඩිනසයක් ආපු වෙලාවක නැත්නම් ජීවිතේ බයක් තර්ජනයක් ආපු වෙලාවක නැත්නම් ටෙලිග්‍රෑම් එකක් අතට ආපු වෙලාවක හුස්ම දෙක තුනක් ගන්න. එච්චරයි. අද ඉන්න ඕනේම හොස්පිටලිස් කෙනෙක් කියන්නේ එච්චරයි. කලබල වෙන්න එපා. වඩලා තියෙනවා නම් ආනාපානේ ආනාපානේ හිත දාපු ගමන් පැහෙන වතුර බත්තලියකට ඇල්ලතුරියක් දැම්මම එහෙම බහිනවක. වඩලා නැති වුණත්, කලින් වඩලා නැති වුණත් කලබලයක් වෙච්ච ඉලයි හුස්මට දාන්න කියලා කියනයි. ඔය වගේ එකක් අත්දකලා තියෙන කෙනාට නම් ඒකට හේතුව තේරෙන්නේ ඇයි කියලා. ඒ නිසා මේ වඩලනද හුස්ම විතරමයි අපිට මේ අතනාරින මිත්‍රෙක් පාටපත් වෙන්නේ. අනිත ඔක්කොම බාහිරයි. ඒ පෙළ ගැස්ම තියෙන්න පුළුවන් නැතු වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම තියාගෙන ඉන්න එක හොඳයි. ඒ වෙලාවේදී බලන්න ඔතන එක වාක්‍යයක් ලියලා තියෙනවා මේ උරහිස් දෙක ඉහළ පහළ යන බව දනුනිමි කියලා. ඒ වාක්‍ය වැරදි. හුස්ම ඉහළ පහළ යන බව දැනුණා. දැනුනේමි කිව්වනම් හිතාමතා කරන්නක් කියන. ඒක වචන ප්‍රථම පුරුෂ වර්තමානයේ නෝට මී කියලා ප්‍රත්‍ය දාන්නේ අපි හිතාමතා කරන දෙයකට. උතෙන් යනකොට හිතාමතා නැහැ හුස්ම ඉහළ පහළ යනවා ඒක දැනෙනවා. හුස්මත් උතෙන් යනකොට ඔය කියන විවේකයෙන් යනකොට හුස්ම සිද්ධ වෙනවා මිසක් ගන්නෑ. ඒ නිසා කොතනකද හරි භවනා සිද්ධ වෙන්නේ භවනා කරන මිනිහා නැති වෙච්ච වෙලාවට. එතෙන්ද අනකම්ම මෙයාව අයින් කරන්න. අයින් කරන්නේ කොහොමද? ඉස්ලාම චේතනාවක් ඇති කරනවා චේතනාව නොකරන. මං කය හොල්ලන්නේ නැහැ. හෙල්ලුණාට කමන්නේ වචන කතා කරන්නේ දොඩමල් වුණාට කරන දෙයක් නැහැ. කියලා ඒක ප්‍රතික්ෂේප කරන කරලිවල අනිච්ඡානුක පේශීන් මාර්ගයෙන් සිද්ධ වෙන හුස්මට දානවා. හරිම අමාරුයි. මම කැමති නෑ ඒකට. මෙයාට මම හැම වෙලාවෙම උලුස්සනවා මොනවා හරි කරන්න. කමන්නේ එයාට දෙන්න එපා උලුස්සන්න. එතකොට ගිහිල්ලා කොයි වෙලාවකරි අර අනිච්ඡානක පේශීන් මාර්ගයෙන් සිද්ධ වෙන හුස්ම නැත්නම් ඉබේ සිද්ධ වෙන හුස්මට ගියාට පස්සේ තීරණ පටන් ගන්නවා එතෙන්ට එනකොට සියල්ල සමතුලනයකටපත් වෙලා තියෙනවා. ඉක්ලිබ්‍රියම් එකට ඇවිල්ලා. එහෙමම යන්න ඇරියොත් මේ ප්‍රත්‍ය දාන්න වෙන්නේ ඊට පස්සේ. කරමි නෑ. කරන දෙයක් බලන්න පුළුවන්. ඒ කියන්නේ මමයා ඉන්නකම් මාන්නේ තියෙනකම් මේක අර කොන කියන තෘෂ්ණාව තියෙනකම් හුස්මත් විකාරයි එකලසකුත් වෙන්නේ. අය එකලසට ආපෙලායේ තේරෙනවා ඒක විද්‍යාවක් ඇතන එතන කලාවක් තියෙන්නේ. ඒ යා ඒ අනවරතෙන් එහෙම නැත්නම් අනායාසයෙන් සිදුවන හුස්ම යාලු කරගන්නවා කියන එක ඒක ඉතින් මම අර කියපු නිදර්ශනයේ ආයෙත් කියනවා ඔයගොල්ලෝ hina වෙනවා. පාවොක්සයිඩෝ කියන්නේ කෙල්ලෙක් යාලු කරගන්නවා වගේ කියලා. කියන්නත් එපයි කියනවා ඒක. මොකද ඒකට එක පක්ෂයකට විතරනේ ওই උත්තරේ හම්බෙන්නේ. ඒක බලේ බදාගෙන අල්ලගෙන ගහලා බැලලා කරගන්න බෑනේ ඕක. චොක්ලට් දුන්න වලියට හරියන්නේ නැහැනේ ඕක. ඒක තියෙනවා ලයක්. මට කොහොමඩක්වත් බැරි වුණා. නැවත ඒක තමයි ක්‍රමයේ හුස්ම තියෙනවා. ඒකත් එක්ක අපි ගානට යන්න ඕනේ. ගිහිල්ලා කවදා හරි නිකන් ඒ හුස්ම යන වේගෙටම තමන්ගේ ක්‍රියාවලිය යන්න පටන් ගත්තට පස්සේ ඒ දෙකේදී මේකට බුදුරජාණන්සේ කියන්නේ ආනපානි කියලා. Hindu ආගම කියන්නේ ප්‍රාණයාමී කියලා. මේක තමයි ප්‍රාණී කියලා කියන්නේ. මෙතෙන් දිවිතර අපි ජීවත් වෙන්නේ. අනික හැම වෙලාවෙම අපි මොනවා හරි කුණු කන්දලයක්. එක්ක අතීතේ එක්ක අනාගතේ එක්ක වෙන කෙනෙක් එක්ක වෙන දෙයක් ගැන හිතා ඉන්නවා. මේ වෙලාවේ මේකට කොයින් වෙනවා. නමුත් මම කියන්න හදන්නේ මේ <clears throat> ඔය වාගේම වෙලාවක් කියනවා සක්මන් කරනකොට අනායාසයෙන් සක්මන් කරන වෙලාව. අනිදාට තමයි ඔය පරියංක භාවනාවේ සක්මන් භාවනාවේ සමතුලිත වෙන්නේ. සක්මනේදීත් බොඩි නොලෙජ් එක එහෙම නැත්නම් කයේ ශක්තියෙන් කයේ දැනුමෙන් එයා එහෙම යන්න එන්න පටන් ගන්නවා. එතකොට තේරෙන පටන් ගන්නවා හරියට තමන්ම ඇවිදිද්දි තමන්ම තමන් දිහා බලා ඉන්නා වගේ පුදුමාකාර මේ ශක්ති සංස්තිතියක් ශක්ති සමතුලිතයක් එන්න පටන් ගන්නවා. ඒකටත් හිත දාන්න ඒක ලියලා තිබුණ නිසා මම විශේෂයෙන්ම කියන්නේ මේකට ආසා වෙලා මේක දිගේ ගියෝ සමහරට මේක නොලැබිච්ච දවසේ විශාල චිත්ත පීඩාවකට එනවා. සක්මණ තියෙනවා නම් සක්මණෙන් ආයසරයක් මේක හදාගන්න එන නිසා දෙක සමතුලනය කරගන්න කියන උපදේශය මතක් කරන්න කැමතියි. තුන්වෙනි ප්‍රශ්නේ ගෞරවයේ ගෞරවනීය ස්වාමීන් වහන්ස මම ආනාපාන භාවනාව ආශ්වාස ප්‍රාශ්වාස within bracket අයෙක්මි සාමාන්‍ය මුල් විනාඩි 10 ඇතුළත අරමුණ හසුරවා ගැනීමට පුළුවන් විටක ආශ්වාස ප්‍රාශ්වාස රැලි 8ක් 9ක් එක දිගට සිත පැවැත්විය හැකිය නමුත් අද දින උදේ වරුවේ පරයන්ක දෙකේදීම තද නිදිමත සහ සිත විසිරීම බොහෝ දුරට සිදුවේ සිදුවන්නේ සිත විචිරීම නිදිමතට නිදිමත නිදිමතට වැටීමයි. ඒ වගේම සිත තුළ යම් අසතුටක් වැනි යමක්ද පැවතුනි. එය සතියට හසු කර ගැනීමට උත්සාහ කළෙමි. පරිසර සාධක කරුණු වශයෙන් කිව හැක්කේ අද උදය යම් මද කාලයක් නැතහොත් අවශ්‍ය පැය ගණන් නිින්ද නොලැබුණු බවයි. සක්මන සඳහා ගත කරන කාලයේ කාලයේද සිතෙහි විසිරීම පැවතුනි. මෙම தત્ත්වයේ සිතෙහි පවතිනා ගතියක්ද නැතහොත් නීවරණද අවශ්‍ය සාධක කරුණු සපයා දීම අඩු බවක් ඇද්ද සිතෙහි ඇති අනිත්‍ය ස්වභාවය මේ අයි විටක සිතුනි ඔබ වහන්සේට ඉදිරිපත් කිරීම සුදුසියයි සිතුවේමි තෙරුවන් සරණ වේවා ඒක අර ඉදිරිපත් කරන්න හිතෙන්නේ මේක පිළිබඳව ගවේෂණ කරන්න ආදී නැත්නම් මේක වැරදිල්ලක් මේක පෙරදිල්ලක් කියොත් කියලාවත් වැඩක් නැහැ ලියන්නෙම නැහැ නමුත් අපිට සාමාන්‍ය වශයෙන් කියන්න පුළුවන් මේ දවස් 10ක වැඩපිළිවෙලක 1 2 3 අපි මේ ඇක්ලමටයිස් වෙන්න එපා මේ කාලසටහනට මේ පිටිසෙට මේ ආහාර වලට මේ කාලගුණයට ඉතින් ඒ වෙලාවේදී හිත ඔලොමල ගතියක් පානවා දලදනු ගතියක් පානවා ඉතින් ඒ නිසා ඒක හරියට හානකොට පළවෙනි බින්නක වහනකොට ලොකු ලොකු බස් කැට තමයි බලුත් එක කඩාගෙන මේ පුරණ කපාගෙන කරන්න ඕනේ ඊට පස්සේ දෙයි අහනකොට ඒ පස්කට කැඩිලා වතුරත් එක්ක එකතු වෙලා මට්ටමට යනවා අන්තිමට තමයි ගානකොට තුන්වෙනි සැරේ ගානවයි කියලා කියනවා. එතකොට නිකන් වීදුරුව වගේ කලල් මඩ හදලා ගන්න පුළුවන්. ඉතින් ඒක පළවෙනි දවසේම කරන්න බෑ. පළවෙනි හිය අපි බින්නගම කියනවා. දෙක දෙහිය තුන්වෙනිකට ගානවයි කියනවා. ඉතින් ඒ වගේ මාස 6කට සැරයක් සාමාන්‍ය වෝක් කරන්නේ. නමුත් මැද ගන්න වවනවා නම් ඒ කියන්නේ කන්න තුනක් වවනවා නම් බින්නගමක් ඕනේ නැහැ. ඒ කියන්නේ දිගටම භාවනා කරගෙන යනවනම් අර අතරමැදදී පුරන් වෙන්නේ නැහැ. පනාත සුද්ධ කරන්න ඕනේ එහෙම කරගෙන යන්න පුළුවන්. නෑ එහෙම නැති වුණොත් එහෙම අර පරිසර වෙනස් වීම තමයි මේකේ බලපාන්නේ. නමුත් ඒක වාර්තා කරන එක ලොකු දෙයක්. තමන් දැනගන්න ඕනේ ඕනම කෙනෙක් මෙතන ඉන්න ඕනම කෙනෙක් මේකට සාක්ෂි වෙයි. කාටවත් නැහැ. එහෙම තිබුණ ගානටම පවත්වාගෙන යන්න බෑ. අපි ඒක ඒක ඉන්වෙස්ට් කරනවා. අපි ඒක ආයෝජනය කරලා දැනගන්නවා. ඒ විදිහට හදාගත්තට පස්සේ 3 4 5 දවස් යනකොට ඒකේ වාසිය ලබාගෙන දිගට මේක කරගෙන යන්න ඕනේ. නිසා ඒ වෙලාවේදී නිින්ද බහුලකම කායික ශක්තිය අඩුවීමක් නැත්නම් වීර්ය අඩුවීමක් හිත විසිරී යන ගතිය වැඩිවීමක් ඉතින් ඒකෙන් අදහස් කරන්නේ බරපතල වැඩක් නැහැ විසිරීමම වැඩි වුණා නම් එහෙනම් ඒක පැත්තකට බරයි නින්දම වැඩිුණා නම් එක පැත්තකට බරයි. දැන් දෙකම ඇද තියෙන්නේ. ඒ අතරමැද පශ්චාත්තාපයක් තියෙනවා. පශ්චාත්තාපය හොයන්න ගියාට ඒක හොරාගෙන්මයි පේන වගේ එයා කැමති නෑ. පශ්චාත්තාපය තියෙනවා දැනෙනවා. ඒක ගවේෂණය කරන්න යනකොට කැමති නෑ. මොකද ඒක මේ කායනුපස්සනාව නෙවෙයි. ඒකට යන්න තියෙන වේදනානුපස්සනාව ගැඹුරට යන්න ඕනේ. ඒ නිසා දැනගත්තොත් මගේ මේ පරිේශණයට මේ කරන වැඩේ පිළිබඳ නිවැරදි අර්ථකථනයක් දෙන්න බැරි එකම හේතුව පශ්චාත්තාපය. ඉතින් සාරිපුත්‍ර සාංශය සඳහන් කරන එතෙන්ද විතරයි. ওই දේ උණයි කියලා, සතිය නැති උණයි කියලා, හිත පිට ගියයි කියලා, නිින්ද ආවයි කියලා, වික්ෂිප්තන පශ්චාත්තාව නොවුනනම් එහෙනම් සතිය සති බලයක් වඩටපත් වෙලා ලොකු පාලන ශක්තියක් ගන්නවා. මේ පශ්චාත්තාපේ හිත පීඩා, චිත්ත පීඩාව, එහෙම නැත්නම් ආත්ම නිෂේධනය කෙලිප ඔලෝසන්නේ නැහැ. එයා නිකන් වංචනික ක්‍රමයකට වැඩක් ගෙනියන්නේ. චපල ක්‍රමයකට වැඩක් ගෙනියන්නේ. මායාවී ක්‍රමයකට වැඩක් කරන්නේ. ඒක කෙලින්ම කතා කරලා කියන්නේ උඹට නේද පශ්චාත්තාපය කියලා කියන්නේ. නෑ නෑ මට පශ්චාත්තාපය කියන්නේ මට ඉච්ඡා බංගත්වය කියලා කියන්නේ. මට කියන්නේ අරකයි මේකයි කියලා කොමල පානවා මුකුළු පානවා. පැවට මොකද ඒක දිහා බලන්න. ඒක දිහා බලපුවම තේරෙනවා අපි මේ භාවනාවේදී රූප ධර්ම ඉක්මවලා නාම ධර්ම පැත්තකට අපි යනවා. ඒක හැම වෙලාවෙම කල යුත්තක් ඕක වෙන දෙයක් නෙවෙයි. ආවොත් අවස්ථාව ඒකත් ගන්න. ඒක නිසා මේ පශ්චාත්තාවපම පිළිගැනීම ඔය දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමට රූප ධර්ම අවබෝධ කරාට වැඩි ඍජු මාර්ගයක් සැකේනවා. ඒක ඒක දුක්ඛ සත්‍ය පිළිබඳව කෙටි මාර්ගයක්. හැබැයි Taman ළඟ ප්‍රවීණකම නැත්තම් දක්ෂකම නැත්නම් ආයුධ නැත්නම් අපි ඒක පැත්තකට දාලා ආනාපානෙ මිල්ලන රූපෙ මිල්ලilla ඉන්නවා මොකද අපි දන්න ක්‍රමේ. නමුත් කෙලින්ම දැන් මේ ඇවිල්ලා තියෙන නුරුස්නා ගතිය, මේ ඇවිල්ලා තියෙන පශ්චාත්තාප ඉච්ඡාබංගත්ය කියලා අල්ලන්න පුළුවන් නම් අපි සත්‍යය පිළිබඳ ලොකු මැප් එකක් බලන්නේ. සතිය පිහිටනකොට පළවෙනිම ලකුණ තමයි ওই කියන ඉච්ඡාබංගත්ය. මොකද සතිය මේ යන ගේම් එක අල්ලන්නනේ හදන්නේ. දැන් ස්පයි කෙනෙක් ඇවිල්ලා ඉන්නේ නැත්නම් CID එක සෙට් කරලා තියෙන්නේ. එතකොට නිසින්ින්ද හොරකම් කරන්න ගිය කට්ටියට දැනෙනවා දැන් කොහෙන් කොටු වෙනවද දන්නේ නැහැ කියලා. ආන්නේ ඒක දැනගත්තා නම් දැනගත කියන්න පුළුවන් මේ ආරක්ෂක සේවා නිකන් නිරීක්ෂණය දැමීමම හොරකම් වල අඩුවීමකට හේතුවක් වෙනවා. ඒ කෙලෙස් වලට නිසින්ින්ද යන්න බෑ. ඒ නිසා ඒ පශ්චාත්තාපය දකින්න එක හොඳයි අහුවෙන්නේ නැති උනට ප්‍රශ්නයක් නැහැ. ඒක බලන්න ගියොත් තමයි තේරෙනවා. නැත්තම් ඒක තේරුම් ගන්න වෙනවා. ඒක ඇල්ලීම දුක්ඛ සත්‍යයේ ආර්ය චුකාර්ය සත්‍ය තේරුම් ගැනීමේ කෙටි මාර්ගයක් වෙනවා. ඒ නිසා පුළුවන් ඇත්තෝ ඒකත් අල්ලන්න උත්සාහ කරනවා. <coughs> මීළඟ ප්‍රශ්නේ ගරුතර ස්වාමීන් වහන්සේ රාත්‍රියට බෙහෙත් බොන නිසා මට රෑ කෑම ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇත. ඒ අනුව සුප් පැකට් පිළියෙල කරගෙන රෑ කෑමට ගන්නා ලෙස ඊයේ උපදෙස් ලැබුණි. අද උදෑසන අටසිල් ගත් නිසා ඒ ඒ සිල් අවසට ප්‍රවාරණය කිරීමට අවශ්‍යද? එසේ ප්‍රවාරණය කළහොත් හැමදාම උදේට මා අටසිල් මා විසින් අටසිල් ගත යුතුයද? කරුණාවෙන් මේ පහදා දෙන මෙන් ඉල්ලමි. ඔබ වහන්සේට පින් සිදු වේවා. ඔය ඒක තමයි තියෙන ඊගාව පිළිවෙල. ඒක නිසා අපි කරන්නේ රිට්‍රීට් ඕගනයිසර් මාර්ගයෙන් කලින්ම කියලා දෙනවා. මේකේ බේස් එක අටසිල් කියලා. ඒගොල්ල තමයි අපි අතුරට ගන්නේ. ඉතින් ඒකට ඔය තියෙන මේක එන්නේ ඉස්සලා තීන්දුව කරන්න ඕන එක. එහෙම නැත්නම් තමන්ට ආජීවට්ටමක සීලේ සමාදන් වෙලා මේ වගේ ඉන්ටෙන්සිව් එකට යන්නේ නැතුව කරන්නත් පුළුවන්. හැබැයි මේකට ආවොත් ඇත්තටම ලාභයි කියලා ඉතින් අපි කවුරුත් දන්නවා. ඉතින් ඒක නිසා මේක පිළිබඳව අපිට විනිශ්චයක් తీරේ නැහැ බුදුරජාණන් වහන්සේ මේ විකාල භෝජන ශික්ෂාපදයේ ගිලානකසානාපත්ති කියලා එක්සෙප්ෂන් තියලා නැහැ. හුඟක් ශික්ෂාපද තියෙනවා ගිලන් නම් එක්සෙප්ෂන් තියෙනවා. මේ ලෙඩුණයි කියලා මේ එක්සෙප්ෂන් නැහැ. ඒකට තියෙන චතුමදුර තියෙනවා. ගිලම්පස જાත් තියෙනවා. ඒ නිසා ඒ වගේ දේවල් වල සාසනික උත්තර තියෙනවා. චතුමදුර ගත්තට සිල්පද කැඩෙන්නෙත් නැහැ. අලුතෙන් අලුත් කරන්න ඕනෙත් නැහැ. ඒකට තියෙන්නේ මේ පැණි, කිතුල් ලකුරු, ගිතෙල් බටර්. ඒ හතර සමගාහන්න දාලා කලවම් කරලා ගත්තා. ඒ චතුමදුර හැන්දක් විතර වරඳලා හොඳ උණු වතුර එකක් නැත්නම් කහට එකක් බීපුවාම සම්පූර්ණ කිරිතේ එකක් වේ වගේ හොඳ පෝෂ්‍ය පදාර්ථයක් තියෙනවා විශේෂයෙන්ම අර ඇසිඩිටි වලට ගිතෙල් වලින් සහ බටර් වලින් තෑයින හොඳ මේ ඔය හොඳ සුප් වලට වැඩිය උත්තරක් දෙනවා මේ සමහරුන්ට ඒක අපුලයි ඔක්කොටම ගන්න බෑ එහෙම නැත්තම් කරන්න තියෙන්නේ ශිල්පත පවාරණය කරලා උදේ පහු අරුණ නැගකට පස්සේ නැවත සිල් සමාදන් වීම තමයි කරන්න තියෙන්නේ ඕනේ නැහැ. මම තමයි සම්මාසියරේ කිව්වේ ගන්න කියලා කිව්වා. වෙන උදේට සිල් දෙන්න වෙයිද? <laughs> නෑ ඉතින් ඒ පොඩි දරුවා කරපු වැඩේ නෑ අමුතුනේ ගණන් ගන්න එපා. දැන් බබා බබා කරගන්න හදන්නේ. <laughs> කැමැති ඇති එම් වෙනවනම්. නෑ මට අපි වගේ කෙනෙකුට බුදුහාමර එතන ඉඩක් තියලා නෑ. ඒක ඒක ruled out. no no exception. ගියේ පාර අපි ගිය වෙලාවේදී මේ cherry picking ගියා. cherry picking ගිය වෙලාවේදී පොඩි ආමුදු දෙන්නේ. කවුද අපිට ගියේ? ඔව්. ඉතින් ඒ 12 පැනලානේ. ඉතින් ප්‍රේමය අහනවා දිග්ගටම සාංශ පොඩි එක්සෙප්ෂන් එකක් දෙන්නලු මේ ආමරණ cherry කිරියක් ගන්න. මම ඉතින් මට දෙන්න බෑනේ. ඉතින් මට නෙවෙයි මේක බුදුහාමර රූල් අවුට් කරලා තියෙන්නේ. ඉතින් මං කරපු දේ කඩාන ඇවිල්ලා පහුවෙන්ද දානේදී කිසිලෝ එකක් විතර වැළඳුවා. ඉතින් ඒවම අපිට අපිට පුළුවන් හරියක් තියෙනවා බැරි හරියක් තියෙනවා මේවට no exception. ඉතින් ඒක නිසා නෑ සුප් පැකට් බෑ ඒකට මම හිතන්නේ. ඒක සුප් කරලා වතුර වගේ එකක්. ඒක සුප් දේශනත් අපි කියන්නේ මේක කියලා විස්තර විස්තර ඇරිය ඒක හරි. ඒ අනුකම්පාවයි මෙතන මේ අපි කියන්නේ ඒ විනයයි ඒක දෙකක් නේ රූල්ස් නේ. එතකොට මේ මේ මේ දේවල් ගිලම්පසට කැපයි. මේ මේ දේවල් අකපයි කිව්වහම ඒ සුප්කන් එක ඒක මේ කෙරෙන්නේ නැහැ. ඔය චත්මතුරේදී ඒක තමයි සම්මත උත්තරේ. ඒක හරි හෙවි ෆුඩ් එකක්. තමාරට ගණ්ඩත් බැරි තරම් මොකද අර ගිතෙල් නිසා. ඉතින් ඒක නිසා ඒකට හකුරුයි, මීපැණි, බටරුයි. නැත්නම් අපේ දන්න හමුදු දෙනමක් විතර ඉන්නවා. ඒගොල්ලෝ හොඳට බටර් හඳක් වළඳනවා. වඳලා මොනවා හරි කුණු වතුර හරි ඈ ඔව් ඒකේ හදලා හදා ඒක හදාගත්තේ අර මීපැණිත් තියෙනවනේ. කලවම් කරලා හදාගත්තාම ගිතෙල් විතර නැත්තේ. නැත්නම් සමහරු ගිතෙල් විතරක්ම වළඳනවා. ඒත් විශේෂයෙන්ම මෙහෙන් ගෙනියන ගිතෙල් මොකද ලංකාවේ තියෙන හුඟක් කාලවට පිලුණු වෙලා ඒ කියන්නේ මුඩු වෙලා. ඒ නිසා ගිතෙල් තියන වන්දනවා ගිතෙල් හන්දක් වන්දලා උණුතුරු. එතකොට ශිල්පදයට බාධාවක් වෙන්නේ ඒක මේ මේ විකාලයට කැප දේවල් වශයෙන් සඳහන් කරලා තියෙනවා චතුමදුල. ආම්දනි ඊළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ හිත තැන්පත් වූ පසුව සිරුර තුල දැනෙන කම්පන චංචල වීම මහත් වීම පුපුරා යාම් තුලින් යම්කිසි විදිහකට කෙලිස් ගෙවී යාමක් සිදු වේද වරහන් ඇතුලේ එසේ වන්නේ නම් ඒ කෙසේදයි පැහැදිලි කර දෙන දෙනමෙන් ඊතා ගෞරවයෙන් ඉල්ලමි. එයත් මනසට දැනෙන මනෝ විකාරදයි විතක මට සිතේ. ඔය එකට මේ <clears throat> ආදර්ශයට ගන්න බලන සූත්‍රයක් තියෙනවා. අංගුත්තර නිකායේ ඒකක නිපාතේ අනිමිත්ත වර්ගයේ ඒකදී බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා අනිමිත්තා සනිමිත්තා භික්කවේ uppajjati papaka akusala dhamma no animitta තස්මින් යේව නිමිත්තේ පහිනේ තං අකුසලම් පජහති කියලා. ඒක සිංහලට දානවා කියලා දින කිසිම කෙලෙසයක් පහළ වෙන්නේ නැහැ. ඒත් යනාට නොදන්නවා. නිමිති නොවි. يعني කෙලස් කියන එක මේ දේ මේ උගුරට හොරා බේත් බොන්න බෑ. හැම කෙලෙසයක්ම පහළ වෙන්නේ සනිමිත්තා, සනාරම්මනා, සවේදනා, සසඤ්ඤා, සසංඛාරා සවිඥාන. කියන්නේ රූප වශයෙන්, වේදනා වශයෙන්, සංඥා වශයෙන්, සංස්කාර වශයෙන්, විඥාන වශයෙන් ඉඟි කරලමයි කෙලස් පහළ වෙන්නේ. ඉතින් ඒක බුදුරජාණන්සේ කියලා කියනවා නිමිත් එහෙම නිමිත්තක් නැතුව නිමිති කියන්නේ අරමුණක් රූපාකාරයට සනිමිත්තා සනාරම්මනා කියලා කියනවා. වේදනා සංඥා සංඛාර නැතුව කෙලෙසක් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා අපි ළඟට කෙලෙසයක් එන රූපයක් එනකොටම දැනගන්න ඕනේ මේක කෙලෙසයක්. ඊට පස්සේ අපි මම පොඩ්ඩක් අවස්ථාව අරගෙන වැඩිපුර විස්තර කරන්න හදන්නේ අපි භාවනා නොකරන වෙලාවේ අපි ළඟට එන රූපවල සීමාවක්ම නැහැනේ. මුළු ලෝකෙම රූපේනවා. ඒ කියන්නේ විවිධ සටහන් විවිධ වර්ණ. ඊට පස්සේ ඒවට කියනවා රූප රූප කියලා. ඊට පස්සේ ශබ්ද රූප එනවා. ඊට පස්සේ ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප කිලෝරක් නැහැ. දැන් භාවනාවට ගියාට පස්සේ බුදුරජාණන්සේ අපට කියනවා ඒ සියලු රූප වෙනුවෙන් එක රූපයක් ගන්නයි කියලා. ඒ කියන්නේ අපි රිඩක්ෂනිසම් එකක් කරනවා එකක් අරගෙන ඒක පාලක පරීක්ෂණයක් විදිහට කරන්න කියලා. ඒතකොට අපි ආනාපාන රූපේ ගන්නවා. ඒකට කියනවා වායෝ පොට්ටබ රූපේ කියලා. නැත්නම් පිම්මි මැකිලිම ගන්නවා. එතන වම දකුණ ගන්නවා. අරගත්තට පස්සේ මෙතන තියෙන වටිනාම හාස්කම නැත්නම් ආශ්චර්යය තමයි එක රූපයකට හිත දාන්න පුළුවන්කම නිවීම නිසා අනුකුත් මුළු ලෝකයක් රූප නිසා ඇති වෙන්න පුළුවන් අසහනය කෙලෙස් ආතතිය දරතය අපිට නැති වෙනවා. ඒක තමයි එතෙන්දී මේ චූලසොඤ්ඤත සූත්‍රයේ පුදුරජාසේ දෙන සංසන්දනය. ලෝකයක් කෙලවරක් නැතුව රූපත් එක්ක නටන හිත කෙලවර කරන්න බැරි පොත් බැීමක් කරන්න බැරි තරම් ගලන මේ කෙලස් අපි ප්‍රමාණ කිරීමක් කරනවා එක රූපයක් ඇල්ලීමෙන්. එතකොට කියනවා එක රූපයක් ඇල්ලීම නිසා ඒ රූපෙට හිත නිමග්න වුණා නම් පැහැදිලිවම අනුමාන ඥාණයෙන් පෙන්වන්න පුළුවන් ණය විපස්සනා වෙන්නන්න පුළුවන් තර්කානුකමකිතයි මේ අරමුණේ තියෙනවා කියන්නේ ලෝකය අමතකයි අතීත අනාගත වශයෙන් අරය මෙහා වශයෙන් අතර මෙතන. එතකොට ලෝකෙකින් එන ආය දරත පරිලාහ අසහන මොකක්වත් නැහැ. ආතති නැහැ. ඒක තේරෙන්නේ නැහැ කියලා මහසි සයිඩෝ සාංශ කියනවා. මොකද යෝගාවචරයට ඒ සුතමේ ඥානෙ නැති නිසා. ඉතින් කියනවා ඒක අරමුණක ටික වෙලාවක් ඉඳලා බලන්න අර මහා වැස්සක් වහලා පහළුව පහළුණා ගියා වගේ තේින්න. මොකද දහසකුත් එකක් අරමුණු නැහැ. ඊට පස්සේ දැන් මේ අරමුණ නිසා ඇති වෙන දරත තියෙනවනේ. ඒකේ තියෙන වේදනා සංඥා සංස්කාර දැන් මේ කියනවා ඒකත් ගෙවෙනවයි කිය. ඒ අරමුණේ තියෙන ගොරෝසු ගතිය දිහා බලනකොට ගෙවෙන බව බුදුජනන්සේ බොහෝම කාලයක් පරිශන කරලා දැනගත්ත නෝම් එකක්. ඕනම දෙයක් දිහා බලන හිටියොත් ඒක සංසිඳෙනවා. ඒක මේ කවුරක්වත් කරන දෙයක් නෙවෙයි. මෙන්න මේ දිහා බලනකොට පේනවා මේ අරමුණ බලනකොටම ගොරෝසුයි. ඊට පස්සේ සාමාන්‍ය මට්ටමට එනවා මධ්‍යස්ථ ඊට පස්සේ සියුම් වෙනවා. ඒක අපේ ලොකු සංසික වචන වලින් කියනවා ඕලාරික සුකුම සුකුමතර කියලා ලස්සන වචන තුනක් වල දාලා දේ ඕලාරික කියලා කියන්නේ පටන් ගන්න <clears throat> පටන් ගන්නකොට බේන ආනපානේ හැටි. නාස්පුඩු පුරවාගෙන ඉහළ පහළ යන ආනාපාන. ඒක සුකුම වෙනකොට හුස්ම බව තේරෙනවා. හැබැයි මේ ආස්වාද ප්‍රසාද කියලා තෝරගන්න බැරි මට්ටමට යකීකරු වෙනවා. ඒ සුකමතර වෙනකොට ভাইබ්‍රේෂන්ස් එකක් විතරයි තියෙන එක නාසිකාග්‍රේ විතරක් නෙවෙයි. මුළු ඇඟම ඔය කම්පන චංචල පිම්බෙනවා හැකිලෙනවා මේ පුපුරු ගන්නවා සීතල බබුල වෙනවා රස්නේ බබුල වෙනවා ඉදිකටු දුවනවා හිරි වැටලා හිරියන්නා වගේ පේනවා. එතකොට මේක ආනාපානෙද මුළු කයද කියලාවත් අල්ලන්න බෑ. එතකොට ඒක ගන්න වෙනවා සුඛමතර අවස්ථාව. එතකොට ඕලාරික වෙලාවේ. ඕලාරික කියලා කියන්නේ ගොරෝසු වෙලාවේදී කෙලස් ගොරෝසුයි. අරමුණ සියුම් වෙනකොට කෙලස් සියුම්. දැන් මේ සුඛමතර අවස්ථාව, මේ සුඛමතර අවස්ථාවට පස්සේ කෙලස් තියෙනවා. හැබැයි කෙලස් ගෙවිලා. මේක හීනයක්ද නැද්ද කියලා දන්නේ ගොරෝසු තැන ඉඳලා සියුම් වෙලා සියුම් තැනින් මෙතෙන්ට ආවව තියෙන ඉතිහාසය මතකයිනේ. ඒ නිසා මේක මනෝවිකාරයක් නෙවෙයි. හීනයක් නෙවෙයි. එහෙම නැත්නම් මායාවක් නෙවෙයි. ඒක ප්‍රත්‍යක්ෂණය කළ හැක්කා. හිතත් කරලා බලන්න පුළුවන්. ඒක නිසා කෙලස් අපි කෙලස් පිළිබඳව තකන්න නැතුව වැඩ කෙරුවොත් එයා දිගටම බැට දෙනවා. ඒ නිසා අපි ඔක්කොම කෙලස් වෙන එකක් අල්ලගෙන එයාටම හිත දාලා එයාගේ සියුම් වීමේ ඒ ස්වභාවික නීතිය ප්‍රයෝජනට අරගෙන අතිසූක්ෂම தත්තට ගිහිල්ලා එතන නඩත්තු කරන්න කියන ගොඩක් වෙලා මොකද එතන හිඳලා එතන තියෙන මේ සමතුලිතතාවයේ හිතට හුරු නැහැ. ගොඩාක්කල් සීසන් කරන්න කියලා. සීසන් කරනකොට යට වාසි තුනක් හම්බ වෙනවා. එකක් ලෝකයක් දුක් කරදර නැහැ. දෙක අරමුණේ තියෙන දුක් කරදරත් දැන් සියුම් වෙලා තියෙනවා. ඒ නිසා යාට ගොරෝසු අරමුණක් තරම් නඩත්තුව අපහසුකමක් එන්නේ දැන් මේ තියෙන එක මේ කම්පන චංචලය මනෝ විකාරයක්ද සත්‍යයක්ද කියලා හොයාගන්න බැරි තැනට යනවා. concept එකක්ද reality එකක්ද කියලා. එතෙන්දී බුදුරජාණන් කියනවා හොඳටම හේතු ගන්නලා දෙන්න මේක අර රූපෙම ගෙවිච්ච එක. අනිවාර්යයෙන්ම ඕනම කෙනෙකුට එතෙන්ද ගියාට පස්සේ හිතනවා මේක හිතලුවද්ද ප්‍රත්‍යක්ෂයක්ද කියලා. ඔතෙන් තමයි කටුකුරුන්දේ ඥානන්ද සාංශේ ඔතෙන්ට ගිය කෙනාට තමයි concept and reality කියන පොත ලිව්වේ. ඒක ඉතින් ඇත්තම සත්‍යන්ත මහත්තයා ලියලා තිබ්බා. ඥානන්ද සාංශේක ලස්සනටම එලි දැක්කුවා. දැන් ඒක සිංහලටත් දාලා තියෙනවා. එතෙන් ගියාට පස්සේ බුදුරජාණන් කියනවා ගොඩාක් වෙලා භාවනා කරනකොට පේනවා ওই අයින්ස්ටයින් කියපු කතාව එනර්ජිද එහෙම නැත්නම් මැටර් එකද කියලා. එහෙම නැත්නම් ශක්තියක්ද මේ? එහෙම නැත්නම් ඇත්තට හැප්පෙන දෙයක් තියනවද කියලා. මේ ඇඟේ නලියන ගති යමක් හැප්පිලා වෙන එකක්ද? එහෙම නැත්නම් හිතින්ම හදාගත්ත එකක්ද කියලා. හිතින් හදාගත්ත එකක් නම් නිකන් ශක්ති ශක්තියක් විතර නිතර හැප්පෙන දෙයක් නැහෙනේ. හැබැයි හැප්පෙන දෙයක සංනිවේදන නෑ කියන්න බෑ. ඒ වෙලාව හොඳටම තියෙන මේ දකුණු කකුල රිදෙන්නේ වම් කකුල රිදෙන්නේ කියලා පෙනේතෙට උන්කෝක් වෙලා ගියාට පස්සේ බුදුරජාණන්සේ කියනවා ඔය වෙන ඔයත් කියන රූප සංඥා කියන නම පාවිච්චි කරන්නේ මේ චුල්ලසුඤ්ඤත සූත්‍රේ රූප සංඥා මට්ටමට ගියාට පස්සේ තේරෙනවා මම සා මම නෙවෙයි කියලා සීමාවක් මේකේ නැහැ. එතනින් පුදුමාකාර කැඩිල්ලක් කරනවා සර්වඥාන්සේ නඩුව කඩන්නේ එතෙන්ද ගෙනියලා එතෙන්ද යන්න කියනවා දැන් මම මේ මම මගේ කයයි කියලා නේ කියන්නේ මේ වම මේ දකුණ කියලා බලන්න කියනවා මේ කොයි කොට කොතනින්ද මම තාම අමනෝය වෙන්නේ කියලා ඔය රූප සංඥා වලට ගියාට පස්සේ ඒක නෑ මේ ලෝකේ තියෙන මොකද්ද පනුරිත්තක් ගොජයක් අල්ලගෙන මම කියාගෙන මම කිව්වොත් විඳවන්න වෙනවා මම කිව්වේ නැත්නම් විඳවන්නේ නෑ ඒටි සීමාව කඩන එක කාමේ කරන්න බෑ. කාම සංඥාවේ කරන්න බෑ. රූපේ කරන්න බෑ. රූප සංඥාට යනකම් භාවනා කරන්න කරලා කරලා කරලා දැන් මේක කිලෝරක් නෑ. මේ ක්‍රියාවලිය මුලක්ම දක්වගක් නෑ. ඔයේ නලියන මේක දිහා පුළුවන් තරම් ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා කියන්න කියනවා මේකේ තියනවාද කියලා අජ්ජත් බහිද්දා සීමාව. මම තා මම නෙවෙයි කියන සීමාව. එහෙම නැත්නම් මේක වචනෙට නගන්න පුළුවන් දෙයක් නෙවෙයි. එක්ස්පීරියන්ස් එකක් තියෙනවා කියා ගන්න බැරි එකක් අන්න එතෙන් ගිහිල්ලා හොඳටම ඒක සිද්ධි කරගත්තට පස්සේ වශී කරගත්තට පස්සේ බුදුන්ස කියන ඔබට දුක් විඳින්න ඕන ඔකට මම කියපන් පයින් වෙන්න ඕන ඔක මම නෙවෙයි කියපන් මේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා ඔක ඩිස්ක්ලේම් කරපු ගමන් ඩිස්සෝව් කරපු ගමන් ඒකට බෑ මට කරදර කරන්න මේක මගේ කියපු ගමන් බැඳගෙන දෙනවා. මේකට තණ්හා කරපු ගමන් මාන්න කරපු ගමන් තණ්හාය ජායති සෝකෝ ඒ තණ්හා කරන්න ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම මේ විශාල පූල් එකේ මේක මම සහ මේක මම නෙවෙයි කියන මේ සීමාව වැටෙනවා. අන්නේ සීමාව වැටෙන එකට තේරෙන්නේ නැති අපිට concept and reality දෙක වෙන් කරගන්න බැරි මට්ටමට මේක හැඳි ගෑවෙනවා. ඒ හැඳි ගෑවුනාට පස්සේ කිසි කෙනෙක් යන්නේ මේක මේකට වද විදින්න මේක මගේද නැද්ද කියන ප්‍රශ්නේ අහන්නේ. බුදුරජාණන්සේ එතෙන්ට නම් ඉල්ලහනවා. හරි ඔතන යන්න අරින දවස් ගණන් පරියන්කෙත් ගන්න. සක්මනේත් ගන්න. නින්දෙදිත් ගන්න. ඇනිල ඔතන ඉන්නකොට බලන්න. ඔගේ කවුද මමයා කියන්නේ? ඔක් කොතනද මේ සීමාවදී ඇතුළත පිටත කියලා මොනවද එකතු වෙන්න බෑ. ඉතින් එතකොට කාට හරි ඒ කියන චේතෝ විමුක්තිය තියෙනවා නම් එයා මේක කරලා කරලා කරලා කරලා හිතවත් ගන්න ඕන ප්‍රඥා විමුක්තිය තියෙනවා නම් එයා ඇතුළත බාහිර කියලා සීමාවක් මේකේ නැහැ. ඔය කරදර ලෝකේ මට විතරක් නෙමෙයි තියෙන හැම තැනම කරදර. ඒකෙන් ටිකක් මම කියාගෙන ඒ කරදර ලෝකේ කෑල්ලක් කඩාගෙන කන විඤ්ඤාණය තමයි පෘ탁 පෘ탁ජනය. ඒ කියන්නේ පෘ탁 පෘ탁. එයා ඒ ලෝකේ තියෙන කුට්ටිය කෑල්ලක් කඩා ගන්න. සරුවඥය කියලා කියන්නේ මේක දුක. අතියකොන කපපු පණුවෙක් වගේ මඩ රිත්තක් වගේම ගොම ගොමලක් වගේ ගොජයක් තියෙනවා. ඉතින් මම මොනව කරන්නේ ඉතින්. මං එන්නේ ඉස්සලත් ඕක තිබ්බා. මං ඉන්නකොටත් තියෙනවා. මං ගියාට පස්සේ ඉතින් ළඟ ඉන්න එකනේ ගල්ලන්න නටනවා. යකෙනෙක් ආර්ථික ප්‍රශ්නයක් ගැන, තව කෙනෙක් කරන දේශපාලන ප්‍රශ්නයක් ගැන, තව කෙනෙක් ආර්ථික ප්‍රශ්නයක් ගැන. උඹලා ඉල්ලන සාහලට නමක් දාගන්න කහපල්ලා මං පරිස්සම්. ඉතින් ඒ නිසා එතෙන්ට යනකොට හිතන්න කියනවා. හිතන්න මට හිතෙනවා බුද්ධෝත්පාද කාලයක් නොවෙනවා නම් කොච්චර භවනා කරත් පුළුවන් ද ගැටේ ලියන්න කියලා. ඔතින් ගියාට පස්සේ මේ concept and reality කියන කතාවත් in and out එහෙම නැත්නම් boundaries නැහැ කියන කතාවත් බුදුරණාහි දෙන්නේ හරියට මාත්‍රාවට හරියට තැනට. දැන් අද වෙලා තියෙන්නේ ඒක කලින් කාලා. දකින් දකින්නට මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන්න පටන් ගන්නවා. ඒ එතකොට අමුඹ තාම දුම් ගහලා ඉදවලා කෑ වගේ කවදාකවත් ගහේ ඉදලා කණ්ඩ වෙන්නේ නැහැ. ඒකේ වෙලාවට එන්න ඕනේ. ඒක ඒ තැනේදීම ඒ දේ යන්න ඕනේ නිසා මේ ලක්ෂ කෝටි වාරයක් වරද්දන එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැනගන්න ඕනේ මෙතෙන් නයිතලා භාවනා කරන්න ඕනේ. ඊට පස්සේ ඒකට හිත සිද්ධි වෙන්න ඕනේ. අපි කියන වශී වෙන්න ඕනේ. වශීල දැනගන්න ඕනේ බැලුවොත් මේ ගොජේ ඕනම වෙලාවක තියෙනවා. ඒක නොදකින්නේ ওই තණ්හාමාන දිට්ඨි නිසා. ඒ වෙනුවට මේ මගේ දරුවා මේ ඉර මේ හඳ මේ හොඳ නරක කියලා අපි කුණුහරුව දැම්මට ওই ගොජේට කිසිම නමක් අදාගෙන කිසිම නමක් දාන්නත් බෑ. ගොජේ තියෙන ඕනෙ වෙලාව. ඒකට බුදුරජාණන්සේ දීලා තියෙන නම සන්තතිය කියලා. ෆ්ලක්ස්. ඉතින් ඒක සාමාන්‍ය මිනිස්සු කැමති නෑ. ඕකට හොලිවුඩ් චිත්‍රපටයක් හදන්න පුළුවන්. මේ ගොජේ කියලා නමක් දාලා. පිස්සු. ඔය තමයි ප්‍රත්‍යක්ෂේ. නම කවුරක්ක බලන්න ගෑ. කාට හරි ඕනේ කෙල්ලෙක් ඕනේ, කොල්ලෙක් ඕනේ, මල් ගහක් ඕනේ, වටේ යන්න ඕනේ, නටන්න ඕනේ. ආ ඒක චිත්‍රපටියක් තියෙනවා. මේ ඔක්කොම ගොජෙන් එන්නේ. කවුරුවක්වත් හිතන්නේ නැහැ. කවුරුවක්වත් හිතන්නේ මම මේ වගේ මේ සරවලදාරි කියලා. මේ ගොජේ හැම කෙනාටම සමාන සේයිති. මේ ගොජේ තුලින් ගෑණියක් පිරිමින් හදන එක මම කරන්නේ. ඒ කරගන්න මනුස්සයා තමයි සරවලදාරි. හැබැයි මොනවා කෙරුවක් අක්කා. මේ ගොජේ මොකක් පාටපත් කරත් දුක වැඩි කරනවා. ඒ නිසා ගොජේ ගොජේ වශයෙන් නතර කරලා ඒකට හේමම යnderලා. ඒක මම ඉපදෙන්න ඉස්සලා පටන් ගත්ත ගොජයක්. මම හිටියක් තියෙනවා. මම මටරන් පස්සෙත් තියෙනවා. මට මොකටද ඔක ඉංගන් හොයන්න යන්න ඕන කොහොමද? අනේ එතකොට කියන්න පුළුවන් සීක භූමියටපත් වෙලා නැත්නම් ආර්යයන් වහන්සේ නමක් විදිහට මේ ප්‍රශ්න දිහා බලන්න ඉගෙන ගත්තාම පේනවා කවුරු මොන જાතියෙන් ප්‍රශ්න ගෙනල්ලා දැම්මත් මේ ගොජේට නමක් දෙන්න නෙමෙයි හදන්නේ ගොජේට සටහනක් දෙන්න හදනවා ආකාරයක් දෙන්න. ඊට පස්සේ යාට කියනවා හරි හරි ඕ දීලා තියෙන එක පොඩ්ඩ සුද්ධ කරලා බලන්න මොකේද නම දීලා තියෙන්නේ කියලා. ගොජේ. ඉතියාගෙන ඒ ඒ පෙරක දොරු අතටයි නඩුකාරයන්න මේක මගේ දේ තීරුම් ගන්න කෙනෙක් ළඟට යන්න ඕන කියලා ගොජේට අර දෙන ලනුව කන ගුරුරෙක් හම්බෙච්චා ෂෝක් කියාගෙන දෙන්නම ඉතින් සතුටින් සමාදානෙන් අර කක්ක ගොඩක් හදාගෙන කාලා ගත කරනවා. ඉතින් ඒ නිසා අද දවසේ ඌට තර වැඩි. අද අපි තව දවසක් දෙකක් යන ගියාට පස්සේ ගමුවට. ආමදුනේ එතකොට දැන් භාවනා කරගෙන දියුණු හොඳට දියුණු වේගෙන යනකොට කෙනෙක් කෙලස් තුනී වේගෙන යනකොට මේ වගේ දැනීම් ටික ටික අඩු වෙන්න ඕනේ. නෑ භාවනා කරුවයි කියලා ඔගේ මොකුත් වෙන්නේ නෑ. ඕක කොහොමද සදාකාලිකව තියෙන එකක්. අපි බලන්නේ කුණුහරුප නම් පේන්නේ කුණුහරුප. බලන්නේ කෙලස් නම් පේන්නේ කෙලස්. ඕක බලන්න ඕන නම් පොඩි ළමයෙකුට කියන්න හෙට කරලා පෙන්නනවා. සතිපස්සලේ අපි ඔය ටක් ගන්න මෙහෙම කරලා පෙන්නන්නේ. ඌ ඒ ප්‍රොෆෙසර්ස්ලාට අමාරුයි. ඒක බොහොම අමාරුයි. ඒක ඉතින් සාර සෝරි. ගණන් ගන්න නැතුව ඉන්න තියෙන නේද? ගාලල්ල. ගාලක් නැතු. මොනවා කරවත් ගාලල්ල දෙන්න බලන්න පොඩි එක්කට කතා කරලා. පොඩි එක්කට හරියට පොයින්ට් එක දෙන්න බලන්න. ඌ ගිරවෙක් වගේ ආපහු කියන හැටි. ඔයගොල්ලෝ මේ මටනේ මේ ළමයෙක් කියලා නමක් දාගෙන ගෑණියෙක් කියලා පිරිමියෙක් කියලා මම සිවිල් සර්වන් කෙනෙක් කරනවා දොස්තර කෙනෙක් හදන්න හැදුවට මේ ගොජේට මොන දම දැම්මත් ගැලපෙන්නේ නැහැ. පොඩි එකා ඉන්නේ එතන. ඌට කතා කරලා කිව්වොත් ඔන්නෝකට අවදියම් පුතේ කිව්වොත් භාවනා කරලා නෙවෙයි. භාවනා කරන්න ඕනෙමත් දැන් මම මේ අද අව탁සේරු කරනව නෙවෙයි. නිකමට හිතන්න එපා. අව탁සේරු අපිට සත්‍ය දකින්න ඕන කමක් නැහැ. එච්චරයි ප්‍රශ්නේ. Fear of freedom. Fear of unknown. Fear of novelty. ඉතින් දන්න ගුණ හරපේ ඉන්න හදනවා මිසක් අපි දන්න තර්කේ, දන්න ව්‍යාකරණේ, දන්න භාෂාවේ ඔතෙන්ට ගිය ගමන් අපි කැත්තක්ද බොරුවක්ද මගේද කාගේද ඇතුළතද පිටතද කියන ප්‍රශ්න අපිට ලොකු බිහිතිකාවක් තනවා. බුදුන් කියන්නේ ඒකට මගේ සද්ධාව තියාගනි. නැත්තම් කවදාකවත් යන්න බෑ. සද්ධාව තියාන ඵලෙන් මමනේ කියන්නේ. කම්මෝගෝචිකාකෝ කියලා ඵලෙන්. කීලක බාරගනි. බාර ගන්නම කැමති නෑ. කිසිම කෙනෙක් බාර ගන්න කැමති කිසිම කෙනෙක් හැම කෙනාම ඔගේ ඥාන පිරිමිකම් හොයනවා. ඔගේ හරි වැරදි හොයනවා. ඔගේ බෞද්ධ අබෞද්ධකම් හොයනවා. ඕකේ ඇතුළත පිටත හොයනවා. ඒ හොයන හැම වෙලාවෙම ඒක කරන්නෙම කසද්නස් එක්කින්. කරන්නෙම කැත හිතකින්. ඒ කැත හිතට වදිනවා. අපි මේක ඔය කොච්චර කැත හිතෙන් බැලුවත් මේක කෙලෙසෙන්නේ නැහැ. කවදාවත් කෙලෙසෙන්නේ නැහැ. ඒක පිවිතුරුවම තියෙන නිසා භාවනා කරලා දිනුවක් නෙමෙයි මේක තියෙන්නේ. එයා මේ සත්‍ය බාර ගන්න කැමැති ගතිය. එහෙම නැත්නම් දෙන තෑග්ග බාර ගන්න ගතිය කියලා එකක් තියෙනවනේ. තෑග්ගට වැඩි වටන තෑග්ග බාර ගන්න එක කියලා. දැන් බුදුරජාණන්සේ බුදු විලා කාටද දෙන්නේ කියලා ප්‍රශ්නයක් ආවනේ. කවුරුවක්වත් කැමති නැහැ. දැනගත්ත ගමන් කොණ්ඩඤ්ඤ සාංශ කිව්වේ යංකින්චි සමුදය ධම්මා සම්බන්ත නිරෝධ ධම්මා. යමක් හට ගන්නා විදි ඇත්තේ වී නම් ඒක සියල්ලම නැති වෙන සුළුයි. ඒතර බුදුරණ තේරෙනවා වැදිලා ඌට වැදුනා කිය. උදම්මනනේ කොණ්ඩඤ්ඤාවරුනේ බුදුහමරුවා උදම්මනනේ අඤ්ඤාතිවතකෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාතිවතෝ ඌට හරි ඌට භාවනා කළා නෙවෙයිනේ. භාවනා කරන්න ඇති අවුරුදු 6ක් ඒ පසක බහනුම් වශයෙන්. එදා තමයි හරියට වැදුනේ තැනට. ඉතින් ඒ නිසා මේක සමහරු ඕව එක්සැජරේට් කරලා භාවනා නොකළ යුතුයි කියලා කියනවා. මම කියන්නේ මේ භාවනා කරන මේ අවස්ථාව එන්න තියෙන ඊට වැඩි. හැබැයි අවස්ථාව නැචරලි සිලෙක්ට් කරනවා කියන එක. ඒ කියන්නේ the glimpse කියන එක. ඒ glimpse එක නෑ කාගවත් ළඟ. ඔක්කොමලා මේ මන මන ඉන්නවා. බහුදන මතයට යනවා. තෝරන්න හදනවා. එහෙම නැත්නම් තර්ක කරන්න හදනවා. They missed the bus. අපිට කියන්න පුළුවන් ගොජේ දකින්න නැති කැමති නැතිකම අසතිය කියලා. සතියෙන් තමයි අපි ඒක අකමැති වුණත් ඒකට බලන්න හොම්බ උලන්නේ ඒකෙන් ගෙනියලා සතියෙන් තමයි. මට ඒක තේරුම් නැතා පොඩ්ඩක්. සතියෙන් නැත්තම් අපි ගොජේ මකන්න තමයි මුළු ලෝකෙ ඔක්කොම මේ රූපලාවන්‍යයි මේ හොබීස් නුයි මේ කසාද බැඳිලි මේ සේරම මගුල් කරන්නේ ඕක දකින්න අකමැතිකමද දැන් සතියෙන් කරන්න දෙයක් නැහැනේ ඕකටම ගෙනියලා දාන්න ගියාම කවදා හරි ඔය වගේ ලිය වෙනවා නිකන් නිකන් අහම්බෙන් වගේ එතකොට හරියට ඉන්ටර්ප්‍රිටේෂන් එක දුන්නොත් තේරෙනවා සතිය තමයි ටූල් එක හැබැයි මේක ඕනම වෙලාවක බලන්න භාවනා කරලා ගත්ත එක නෙවෙයි සමාවෙන් සන්නහස මට සමහරක් වෙලාට හිතෙන්නේ දැන් සතියෙන් හිතේ නැත්තම් ඒ දැන් අපි සතිය පුරුදු කරන්න වෙන්නේ නැතුව අපි ඉස්සර හිටපු කාලේ වගේ හිටියනම් ඔය හැමදේම එනවා අපි හැමදේම කරනවා ඔය දුක එනකොට දුක ඒක පැලසර කළ වහ ගන්නවා සැප සැපසේ ඉන්නවා සැපම හොය හොය යනවා හැබැයි දැන් ස්වාමීන් වහන්සේ කියලා දීපු විදිහට අපි සතිමත් වෙන්න ගත්තාම අපිට මේකේ පේන්නේ මේ කුණු කන්දලයක් වගේ එතකොට මේ හැමතිස්සෙම හැමතිස්සෙම ඒ කියන්නේ ඒක කියන්න බෑ මොකද්ද වෙනස් වෙනවා හැමතිස්සෙම මේක මේ දකින්න බෑ ස්වාමීන් වහන්සේ ඒකේ ඒකේ නෑ උතන ඔය මේ සතිය සහ සම්පජඤ්ඤය දෙකේ පොඩි පටලවිල්ලක් එකිනෙක ඕවලැප් වීමක් තියෙන්නේ සතිය කරන්නේ මේක අපි දකින්න කැමති නෑ අපි ඒකේ අත්තිකිලමතාන යෝගය දකින්න කැමති කාමසුකල්යන කැමති මේක කැමති නෑනේ choiceless වෙනස් දුන්නාට පස්සේ සතිය මේකට equal chance එකක් දෙනවා එමතු වෙන්නේ එච්චරයි සත්‍ය කරන්නේ. සත්‍ය කාදාත් මේක හොඳයි අර කරන්නේ මොනවාක්වත් කරන්නේ නැහැ. ඒක තමයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් ඒ කියන්නේ සතිය තියෙන නිසා නේද එතකොට ඒ ගොජේ එන්නේ. නෑ. ගොජේට ඉක්වල් chance එකක් දෙනවා. ඒ කියන්නේ සමාජයේ ඉන්න හැම කෙනාටම කතා කිරීමේ අයිතියක් දෙනවා. එතකොට වෙනදා මෙයා කොන් වෙන මනුස්සයා. අපි යන්නේ අත්ති කියලා මතාන යෝගයෙන් දුක් දෙන වැඩේ තෝ සැප හොයන වැඩේ. ගොජේ දෙකම නෑ. ගොජේ තියෙන්නේ මැද. මේ පෙන්ඩියුලම් එක යනකොට මැද තමයි ගොජේ. මේ පැත්ත කෙලවරක් නෙමෙයි මේ පැත්තේ. අපි මේ දෙක විතරයි බලන්නේ සතිය නැත්තම්. සතිය තියෙනවා මේ මැදයකටත් equal chance එකක් දෙනවා. choiceless awareness, evenly suspended attention, non reaction, unassuming. ගොජේට එන්න තියෙන ඊට වැඩි. නැත්නම් ගොජේට සාධාරණ ඉෂ්ට වෙන්නේ අපේ තර්ක මනසේ. තර්ක මනස හැම වෙලාවෙම අදලා තියෙන ගොජේ මඟ අරවන්න. එන්නකොටම නිරසයි, කම්මැලි, පාළුයි, ඒකාකාරී, නිදිමතයි, අනිෂ්ටිරයි, බයයි. ඉතින් පදාසයක් හදාිනවා එන්නකොටම එක්ක තොවිලයක් නටනවා, එක්ක පිරිතක් කියනවා, එක්ක පිරිත් නලක් ගැට මොනම හරි දෙල්ලමක් දානවා. දැන් හතිය ගියාට පස්සේ ඔක්කක්වත් නොකට එන්න අරපන්කෝ. ඔය මතුවෙලා එන්නේ හැබැයි ඊක්වල් chance එකක් හම්බ වෙනවා. කියන්නේ ස්වාමීන් වහන්සේ කියන්නේ මතුවෙලා එන්නේ නැහැ ඒක මේ දකින්නවා කියන එක. ඒ සාමාන්‍ය මේ ගොජය පැනලා දෙන කෙනෙක් නෙවෙයි. තියෙන දේ පේනවා කියන්නේ. සතිය කරන්නේ ඒ කෙනාටත් අඬක් නගන්න වෙලාවක් දෙනවා. එයාට අදහස් ප්‍රකාශ කරන්න වෙලාවක් එහෙම නැත්නම් මත ප්‍රකාශ කිරීමේ වෙලාවක් දෙනවා. යටපත් කරන්න තියෙන හැඟීම එතකොට පොඩ්ඩක් අඩු වෙනවා. හැබැයි යටපත් කරන අදහසින් නෙවෙයි යන්නේ. සතිය දෙනකොට එයාට තේරෙනවා කොයි දේ මග අරවන්න ගියත් මේකනේ නෝම් එක කියන එක. කාලයක් භවනා කරන තමයි බුදු කෙනෙක් හිටියොත් ඒ බුදුහමර කියනවා උඹට ඕක තමයි මට පෙන්වන්න ඕනේ උඹ ස්වභාවයෙන් ඕකට යන්නේ ඕක ඕක ප්‍රතික්ෂේප කිරීම තමයි මේ තාක්ෂණය කියන්නේ ඕක ප්‍රතික්ෂේප කිරීම තමයි ශිෂ්ටාචාරය කියන්නේ ඕක ප්‍රතික්ෂේප කිරීම තමයි මේ දියුණුව කියන්නේ එහෙම නැත්නම් අපි මේ කරන්න හදන ප්‍රගතිය ඕක ප්‍රගතිය තිබුණා නැතත් තියෙනවා මං කියන්නේ ඕක ඉස්මතු කරන්න ඕනේ නැගිටින්න මත ප්‍රකාශ කරන්න එකේ මානව සාධාරණ අයිතිය ඉද දීපන් ඉතින් සතිය විතරයි ඒක කරන්නේ. නිසා සතිය නැති හැම මිනිහෙක්ම ගන්න හැම තීන්දුවක්ම බයස්. සතිය විතරයි අන්බයස්. choiceless awareness. මේකට පුළුවන් මේකට පුදුම අකමැති. කවුරක්වත් කැමති නැහැ මොකද ඒගොල්ලෝ කියන්නේ හොඳ දේ විතරක් ගන්නව නරක අයින් කරනවා. හරි දේ විතරක් ගන්නව නරක දේ අයින් කරනවා. ජය විතරක් ගන්නව පරාජය අයින් කරනවා. තැප විතරක් ගන්නව දුක අයින් කරනවා කියන එකනේ කියන්නේ. මේ සතිය පුංචි. ඒක බොහොම සූක්ෂම වැඩේ කරන පුංචි ඉඩදෙන හැප දුක නැති වුණත් කමක් නැහැ. ඔක අතරමැද එකක් තියෙන කියලා පේන්න අරපන්. හරි වැරදි දෙකටම වැටෙන්නේ නැති එකක් තියෙනවා. උකට යාට යාගේ සීට් එක දීපන්කෝ. යාට ආසනේ දීපන්කෝ. අපේ පුද්ගලික මනස නම් වනස්. කවම කවදාකවත් ඔකට ඉඩ දෙනව. ලියුම ලියලා තියෙනෙත් ඒ අදහතේ. හැබැයි ලියන සාමාන්‍ය කෙනෙක් විදිහ නෙවෙයි භාවනා කරලා ලියනකොට මේ ලියුම අපිට සාකච්ඡාට ගන්න පුළුවන් නේ. ඒක මම නම් නෙමෙයි ස්වාමීනි. නෑ ඒ මන් දන්නවා මට අන්ල අන්ල මොඩේ කියලා මන් දන්නවා. මොඩි. මොඩි කියලා. ආවදනේ මෙතන මේ මේ ප්‍රශ්නේ මට හිතෙන්නේ හරි වැදගත් ප්‍රශ්නයක්. දැන් ඔය ඇගේ දැනෙන වෙනස්කම් ඇත්තෙන්ම කෙලෙස් නිසා වෙන දෙයක්ද නැත්නම් භාවනාවේ ඒකාග්‍රතාවය වෙනකොට දකින්න දෙයක්. කෙලෙස් වලට සම්බන්ධ නැහැ. ඒ පැත්තෙන් බලනවා නම් කියන්න පුළුවන් මේ ජීවත් වෙනවා කියන්නේ ඕකට. භවය කියන්නේ ඕකට. පණ තියෙන හැම තැනකම නලියනවා. ඒ නලියන බව පිළිගත්ත කෙනාවක දුක්ඛ සත්‍ය වශයෙන් බාර ගන්නවා. නැද්දකින් කියු මිනිහට කෙලෙස් එනවා. මොනක ලයින් කරන්න තියෙන ජීවත් වෙන්නත් ඕන නම් ඕක නැති ජීවත් කෙලෙස් ඇති වෙන්න පුළුවන් නේ. කෙලෙස් කියන්නේ ඒකට අමනාපේ තමයි කෙලෙස් කියන්නේ. ඕක කෙලෙස් නෙවෙයි. බුදුරජාණන්සේ බොහොම ප්‍රවේශමෙන් කියනවා මේක භවය මේක මේක නෝ මේක මේ වතුර තිත ගතිය. තිත ගතියට අකමැති නම් වතුර කෙලෙස්. ගැටුණොත් ඒක කෙලෙසයක්. හොඳින් හෝ නරකින් ගැටුණොත්. ඒ නිසා කෙලෙස්ද භාවනාවේ ප්‍රතිඵලයක්ද කියන එක එක සැරේකින් තීන්දුව කරන්න එපයි කියලා බුදුහාම කියනවා. අනුපස්සනා කරන්න. ආයශරයක් කරන්න බලන්න ඕක ගිය ගම හම්බ වෙන්නේ නැහැ. ඉස්සලා අරමුණක් අල්ලගෙන සියුම් වෙන්නලා අතිසූක්ෂම වෙනකොට අහුවෙන්නේ. හැබැයි හැම වෙලාවෙම තියෙනවා මෙයා. නැති කෙනෙක් නෙවෙයි. ආම්දනේ මේ ශරීරයේ තියෙන පටවි ආපෝ තේජෝ වායවල එක එක ඉලිප්පීම් වෙන්නත් පුළුවන් නේද? ඔව් අපි කියනවා දාගමේ පැත්තෙන් කියනවා හතරමහා ධාතු කියලා. නැත්නම් මේවට කියනවා මෙටබොලික් ඇක්ෂන් කියලා. පරිවෘත්තීය ක්‍රියා. මේ මේ සිස්ටම් එක දැන් මේ අපි 50 ගියාම ඊ අන්ලා කියපු විස්තරේ පේනවනේ පොඩි පොඩි කරුණු කොච්චරක් පවත්න්නවද මේ දවස් 10 කරන්න. ඒකෝට මේ ඇඟක් කිව්වහම හිතන වෙන සිස්ටම් කීයක්ද මේකේ? මේ පැවතීම සඳහා කොච්චරක් එතන එතන තියෙන ගැන්ග්ලියම්ස් වල බ්‍රේන් එකේ වැඩ යනවා. හැබැයි ඒකට මම යවුනේ නැහැ. ඒ වැඩවල මේ අන්ලා ඔය අක්ක වෙන්න නේද ඕන්නේ නැහැ. ඔයාව ඕන්නේ නැහැ. මේ වැඩේ මෙහෙමයි වෙන්නේ කියලා කියනවා. එච්චරයි. ඉන් එහාට කවුරුවක් අසලුත් ගහන්න යන්න බෑ. ඒකට මට සෞතු. එයා කියනවා ගණන් ගන්න එපා. ගණන් ගන්න හැබැයි නම්බුවමයි පැත්තට දාන්න. ඈ? මේගොල්ලෝ කතා කරන්න පටන් ගනිසා. නෑ නෑ. ඒකට මම බලා ගන්න. දැන් කියලානේ තියෙන්නේ. වැරදි කිව්වොත් යන්නේ අල්ලගේ පැත්තට. හොඳ આવොත් මගේ පැත්තට. ඒ 아무තුම සාධාරණ අසාධාරණයක් ඕක කියන්නේ. ඒ නිසා මේ తত্ত্বය ඔය කියන ভাইබ්‍රේෂන් එක, ඔය කියන ගොජේ, ඔය කියන කම්පන චංචල ගතිය තවත් පැත්තකින් පෙන්වන්නම්. ඔකේ ඥාන පරිමකමක් තියෙනවා කියලා බලන්න. ඕකේ වයසක බාල කියලා එකක් තියෙනවද කියලා බලන්න. පොහසත් දුප්පත් කියලා එකක් තියෙනවද බලන්න. උගත් නුගත් කියනද කියලා හිතන්න පුළුවන් නම් ඕක තියෙනකොට බුදුහාමුදුරන්ගේ ඕකයි ඕකයි අපි දෙන්නගෙම සමානයි. බුදුරජාණන්සේගේ ওই කම්පන චංචල ගතියත් මගේ සමානයි. මට බුදුන් එක්ක ඉන්න ඕන නම් ඕකත් එක්ක ඉන්න. ඒක ෂුවර් ඇන් ෂොට්. අපි කොච්චර අකමැති වань බුදුහාමුදුරන්. මෙතනදී ෂුවර් මෙතනදී ඔය ඕක නෝම් එක නම් ඕක නම් අපේ සාමාන්‍යදී බුදුරජාණන්සේත් ඔතන ඉන්නේ. අපි ඒක දුක්ඛ සත්‍ය වශයෙන් පිළිගන්නෙත් නෑ. බුදුහාමරණ කෙලින්ම ප්ලග් වෙන්න පුළුවන් කොයින්ටක් විතර පිළිගන්නෙත් නෑ. අපි මේක විනාශ කරන්න බැරිද? ඒක හැපේට දාගන්න බැරිද? කී කිය අපි නානව හිතන හැම වෙලාවෙම අපි එක්සෙන්ට්‍රික් නේ. මේක බාර ගන්න නෑනේ. ඉතින් බාර ගන්න තැනට යන්න මොන්න තරම් දහංගට දාන්න ඕනද කියලා බලන්න. ඇති දේ ඇති හැටියට වතුරේ තියෙන තේත ගතිය බාර ගන්න මේ කියලා කියන්නේ. එහෙම නැත්නම් වතුර නැති ගතියක් නෙවෙයිනේ. ඒ තරම්ම එක්සෙන්ට්‍රික් ඒ තරම්ම අපේ මනස මේ අවිද්‍යාවේ තියෙන්නේ. මේකෙමුත් මොනව හරි හොයන්න හදනවා. මේ ඇතිදී ඇති හැටියට බාර ගන්නවා කිව්වහම ওই ভাইබ්‍රේෂන් ඔයිටත් ඇති සිවුම් මට්ටම් තියෙනවා. අපිත් ආ ভাইබ්‍රේෂන් එක උනත් ගන්න පුළුවන්. මේක ඔයක බාර ගන්න උකට රියැක්ට් කරන්න එපා. ඔක මේ choice කරන්න select කරන්න යන්න එපා. ඔකට එන්න ඇරලා කවදා හරි එතෙන්න ගිය එකනට තේරෙනවා ආනාපානේ බාර ගන්න ගොරෝසු වෙලා ඒකෙත් ඒ තරම්ම කුසලයක් තියෙනවා. සියුම්ම වෙන්න ඕනේ නැහැ. සියුම් තැනදී මේක අල්ලගත්තට අල්ලන්න ලේසි. විචල්්‍ය සාධක අඩුයිනේ. ඊට මේ ලෝකෙ කියන කිසිම දෙයක වැරද්දක් නැහැ. liking and disliking එකේ තමයි වැරද්ද තියෙන්නේ. මේකට කෝක හරි කැමති වුණානේ අකමැති අන්න කෙලස් පටන් ගත්තා. මේ යන දෙයට යන්න හරිනේ දැන් අපි නැති වෙලාවේ මේකේ වැඩ යනවනේ. මේක වෛරස් සෙන්ටර් එකේ මොකද අපිට ඇති වෙන්නේ? අපිට කෙලෙසුත් නැහැ අකුසලුත් නැහැ. අපි ඉන්න ටිකේ මේක ගැටිලා එහෙමනම් කෙලෙස ඒ නිසා මෙතන ভাইබ්‍රේෂන් එකේ හෝ මධ්‍යස්ථ අරමුණේ හෝ ගොරෝසු අරමුණේ නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. ඒකට ඇති වෙන මනාපමනාප දෙකේ ගොරෝසු අරමුණට මනාපමනාප ඇති වෙන තියෙන ඊට වැඩි. මධ්‍යස්ථ අරමුණට මනාපමනාප ඉන්න තියෙන වැඩි. උදේට මේව වුණාට පස්සේ තර්කින් කිය දෙනවා දැන් මේකේ මනාපමනාප නැහැනේ. හැබැයි ඒකටම නාපයන් කියලා නිකන් ධර්මයේ කියන්නේ. ඔන්න ඕකට ගිහිල්ලා ඕක හැබැයි නිවහන කරගන්න සෙකන්ඩ් නේචර් එක කරගන්න කොයි වෙලාවෙත් ඕකේ ඉන්න බලන්න කියලා. ඉදිරියට ජීවිතේදී එක බලාපොරොත්තු. ඒ භාවනා කරලා ඉතින් ජීවිතේ තමයි තියෙන්නේ. එහෙම නැත්නම් අඟහර ලෝකෙට ගිහිලා හරි බ්‍රහ්ම විමානයට ගිහිලා භාවනා නැති වෙලා කියන එක ඩිසයින් කරන්න බෑ. <laughs> ආ. ඔය ඔය මහා අම්මන්තිලා දෙන්න ලනු. මොකද්ද භාවනා නැති වෙලා කියන්නේ? දැන් ස්වාමීන් වහන්සේ මම නෙමෙයි. මයික් එකට කතා කරනවා. පරියංකය හෝ සම්මනේදී යන. එහෙම නෑනේ. අපි අපි අපි කියනට යන මේක සතිපට්ඨාන වැඩමුළුවක්. ඉතින් බලන්න මේ මේ මේ මේ කට්ටිය නායකත්වය දෙනකොට කී දෙනෙක් නොමග යනවද කියලා මම මේ කියන්නේ. භාවනා නොකරන වෙලාවල් එහෙම නැත්නම් එදිනෙදා ජීවිතේදී මේ භාවනා කියන වචනේ තහනම් වචනයක් කරන්නේ සතිය කියන එක දාපු ගමන්. ඒක ඒක ඕනම වෙලාවක අපිට ට්‍රක් එක මාරු වෙනවා. එතකොට ප්‍රශ්නේ වර්ණ ගන්න කියනෝනේ භාවනා කියන පැත්තේ අයින් කරලා සතිය කියන එක දාලා බලන්න. ඒක උත්තරය එතන තියෙනවා. ඒකම ස්වාමිනාස් මම ප්‍රායෝගිකව කියන්නම් එහෙමනම් දැන් ඊයේ රෑ මම කිව්වන්නේ මේගොල්ලන්ට බොන්න කියලා. ඒක කිව්වේ ස්වාමිනාස්ලා ගියාට පස්සේ. මගේ අවංකවම මම ඒකට හිතන ස්වාමිනාස්ලා ඉන්න තැන කියන්න හොඳ නැහැ. එතකොට එතන මට ඇත්තට මේක මම දැක්කා. ගියාට පස්සේ මේගොල්ලන්ට කිව්වා මම දැන් කිව්වට කමක්. බිවට බොන්න බිවට කමක් නැහැ නෙමෙයි මේ බෙහෙත් බොන අය ඉන්නවනම් මෙහෙම දීලා තියෙනවා. ඒ කියන්නේ මගේ හිතේ තිබුණා නේද ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ. කසඩ්නස් කියලා කියන්නේ. ඔව් ඒක තමයි. ඒක මට තේරුණා හැබැයි වෙලාවේ. නෑ ඒක මම හැබැයි ස්වාමීන් වහන්සේ ඉස්සරහ ඒක අපි එලි කරන්න ඕනේ. මොකද අපි ඔක්කොම අවබෝධ කරගන්න හදනවා මිසක් ආ. එක්කෙනෙක් බූස්ට් අප් කරන්න හදනවත් නෙවෙයි. මම විසිමුත් මේ සුද්ධි චරිතය රංග බණ්ඩ හදනවද නෙවෙයිනේ. අපේ තියෙන ෂටකම මායාවීකම වංචනික දැන් මේ හොඳ වැඩ කරන මේ දෙක කරන්නේ. ඒ නිසා අපි white paint කරලා තියෙනවා. ඇත්තට මේක තිබුණා ස්වාමීන් වහන්සේ මම හැමදේම කියලා මගේ හිතෙන් මම ඒක නවත්තගත්තා. කියන්නේ නැතුව. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා ගියාට පස්සේ මම මේගොල්ලන්ට කිව්වා ඔයගොල්ලන් බෙහෙත්පත් ගන්නා ඉන්නව නම් මෙහෙම කරන්න කියලා මට ඉතින් ඒක හිතුණා ඒක. හැබැයි දෙපැත්තකුත් තියෙනවා ස්වාමීන් වහන්සේගේ. ඒගොල්ලන් බෙහෙත් අරගෙන ඒගොල්ලන්ට භාවනා කරගන්න බැරි වුණොත් එහෙම කියලා. නෑ ඒක ඉතින් අපි මයි පැත්තෙන් බලනකොට අපි කලින්ම දෙනවනේ ඒගොල්ලන්ට නෝම් එක. අපි අටසිල් සමාදන් වෙලා කරන්න කියලා. ඒකට එයා එන්නේ ඉස්සෙල් දැනගන්න යනවා. ඔය ලියුමෙන් ඇරියා කීප සැරයක්. එහෙම වෙනවා නම් අපි එයාට කන්සිඩර් කරලා දෙනු දුන්නලට, يعني එයාට ස්පෙෂල් කරලා දෙන්න පුළුවන්. මොනවාරි කතා කරලා හැබැයි කියන්න ඕනේ මේකත් භාවනාවක්මයි. ඒකට මේ මේක භාවනාවෙන් පිට උත්තර ඒකට හොයන්නයි අනික වෙලාව භාවනා කරනවා කියන එක නෙවෙයි. භාවනාදී ඔය ඔක්කොම ප්‍රශ්න ඔක්කොම තියෙන ටෙන්ෂන් එකේනේ. බඩේ දැවිල්ල කියන්නේ. ඒක තමයි අපි ඔක්කොටම තියෙන සංසාර රෝගේ. කවුරුවත් නැති කෙනෙක් ඉන්නවද බලන්න. එක්කිනුර එක දරන්න බෑ. දරන්න බෑ කියන්නේ හොඳටම ටිෂු සවුත් වෙලා බ්‍රේන් එකටත් ගහලා ඊට වඩා කලින් දොස්තරලා ලනු දීලා. ඔක ප්‍රධාන වැඩේ ඉන්නේ දොස්තරලා ලනු දීලා වෙ තියෙන්නේ. වෙන මොකක්වත් නෑ උතන. මේ දොස්තරලා ඉන්නවා. ඔය ඔය ඔය කතාවල් කියන්නේ ඉස්සලා අපේ මිනිස්සුන්ටත් ඔය අනේ බඩපකෝ දනෝ අප්පා කියලා කියනවා. ඉතින් උට වතුට්ටියක් බිලා නිකන් ඉන්නවා. දැන් නෑ. දැන් කියනවා මේ මේ මට්ටමට යනකොට ටෙන්ෂන් කියනවා මේකට පැනික් කියනවා මේ මේම කියලා ඒගොල්ලෝ වවාගෙන කනවා. බුදුරජාණන් කියනවා ඒ බව දුකට වේදානන්නේ බුදුහාම ඔක්කොම දැනගෙන කියන්නේ. ඔක පටන් ගන්නකොට තියෙනවා. භවනා හරින ඕක අඩු වෙන එකම ඔන්න ලකුණ. ඒ නිසා ඕක පොරොප්පයක් ගහලා පටන් ගත්තොත් අඩු වෙනවා වැඩි වෙනවා කියලා ගේජ් කරන්න බෑනේ. ඒ නිසා හැබැයි සමහරෙකුට තියෙනවා කොහොමඩක භවනාට සුදුසු වෙන්නේ. වේදනට්ට පුද්ගලයාට භාවනා පටන් ගන්න බෑ. ඒක නිසා අපි ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් රැකගෙන සඳහන් කල්යතෝ කියනවා. භාවනා කරන්ඩ අපි දෙන නෝම එක මේක. ඒක ප්‍රශස්ත නොවෙන්න පුළුවන්. ඒක වෙනම කතාව. අපි කියලා තියෙනවනේ කල්යත. ඒක නිසා දැන් මීටිකල ඉස්ලාම දාසේ අපි 30 ගානයි භාවනාට හිටියේ 18ක් රැයට කාලා. ඊට පස්සේ ආර්යවිල කතා කරලා කිව්වා මේක මට බේරන්න බෑ. දෙවෙනි එකේ යනකොට කිව්වා අනේ ස්වාමීන් වහන්සේ මෙහෙම ගියොත් සෙන්ටර් එක වහන්න වෙනවා. මේ කණ්ඩ දෙන්න වෙනවා කියලා. මම කිව්වා සෙන්ටර් එක වෙන එක වෙනම දෙයක්. මේක මේක නීතියක් තියෙන මේ බුදුහාමුදුරුවෝ කියපු දෙයක්. දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ. නෑ ඇත්තෙම නෑ. මොකද අපි එක දිගට යන්නේ ඒකනේ. ඒක නිසා අපිට පුළුවන් ඇත්තටම ප්‍රී <clears throat> කන්ඩිෂන්ස් විදිහට දාලා වැඩ කරගෙන යන්න. ඉතින් මේ දේ මම එන දවසේ ළමයි 50ක් විතර හිටියා. අවුරුදු 18න් පහළ. ඉතින් ඒකෙදී රූපිකා මට කතා කළේ සංස මේ ළමෙන්ට අපි ආජීවට්ටම සීලය සමාදන් කරවන්නේ ඊළඟට අපි රැයට සූප් එකක් දෙනවා. මෙන්න මේ මේ මීල්ස් දෙනවා කිය. මම ප්‍රශ්න නැහැ මට කොහොම හරි මේ ළමයි ගෙන්න ගන්න ඕනේ. ආවා මම ගියා සිල් සමාදන් කළා මම අහුවා කී දෙනෙක් අටසිල් සමාදන් වෙන්න කැමති කී දෙනෙක් ආජීවට්ටම සීලයි. රූපිකා බලාපොරොත්තු වුණට වැඩි ගාණක් අටසිල් වලට කැමති. රූපිකා අන්ඩෙස්ටිමේට් කරලා මගේ හැකියාව. ඊට පස්සේ කිව්වා අන්තිම දවසේ උන්ට කීප දෙනෙක් කියගන්ටි ෆයිනල් රිමාක්ස් දීලා තියෙන්නේ. අවත්තටක් අපි આવොත් අපි අටසිල් රකින්න කැමතියි කියලා. ඉතින් ඒක නිසා ඒ ඒගොල්ලෝ කැමති රිස්ක් ලවර්ස්ලා. කැමති. ඔය මං එනකොට මෙල්බන් වල මේගොල්ලෝ සක්මන් කරනකොට අර හැමදාම එන ළමයි මේ පේලියට තියලා ලස්සනට අමුතු කර පොඩි ඉඩක් තියෙනවා. පේලිය ඉස්සරහින් පිටිපස්සේ මේ ෆැසිලිටිස්ලා දෙන්නෙක් ඉඳගෙන එහා පැත්තට යනවා මෙහාට යනවා. ඉතින් මේක ඇතුලේ පුළුවන් පේලි 10ක් විතර කරන්න. එක පේලියක පස් දිනක් විතර ඉනවා. ඉතින් මම කව කවුද කැමති ඉන්ස්ට්‍රක්ෂන්ස් නැතුව පෝලින් නැතුව එළියට ගිහිල්ලා වැල්ල යන්න. අත උස්සන්න කිව්වා අම්මලට. දීර 50ට වැඩි පිටසක් එළියට යන්න කැමති. ඊට පස්සේ මම කව ඉස්ලාම අපි ඒගොල්ලන්ගේ අයිතිවාසිකම්කම දැන් තියෙන ඊට අඩුයි. ඒ ටික එළියට දැම්මට පස්සේ වහිනවා. අර සීනු ගියම්ම කවුද ඔයාගේ නම? තිලිනේ තිලිනේ කියලා ඔලු පුතාලා වහිනවා. වැස්සත් කමන්නේ එළිය සක්මන් කරන්න තියෙනවනේ කියලා මං යනකොට සේරම සක්මන් එදා ඉඳලා ඒක නෝම් එකක්. එළිය සක්මන් කරපේක. මම තේලම කියනවා මට ඕනේ දුරක් යන්න පුළුවන් මං ඉන්ටර් එකේ මාව කන්ට්‍රෝල් වෙන්නේ මට ඕන තැනක හැරෙන්න පුළුවන් අලුත් අලුත් දේවල් අන්න වගේ මේ හිතේ අපි අපි කියන්නේ මේ සෙල්ලක්කාර ගතිය කියලා එකක් තියෙනවා රිස්ක් ලවර්ස්ලා ඒක තමයි මේ මේ මේ විපස්සනා වැඩනකොට තියෙන එකම ක්‍රයිටීරියන් එක. හැබැයි මේ අනවශ්‍ය දේවල් වලට ඇඟිලි ගහනවා කියන එක නෙවෙයි. Taman වෙත පැමිණෙන ඕනම කරදරයකට උත්තරයක් තියෙනවා. අර පුරුදු ස්ටෑන්ඩඩ් උත්තර නෙවෙයි. ඉවුවකින් තමයි පටන් ගන්න ඊට පස්සේ හැම වෙලාවෙම වල්නරබල් වෙන්න ඕනේ. මේකට දාලා බලන්න ඕනේ. බලනකොට එන්නේ එන්නේ අපේ ඉමුනිටි එක, කැපැසිටි එක, ඒ ඩයිවර්සිෆිකේෂන් එක වැඩි වෙනවා. ඒක රිමාකබල් පොඩි ළමයිගේ රිමාකබල් ලොකුවගේ වෙලා තියෙන රස්ට් එකක ඉන්නේ. ඉඳලා පුරුදු වෙලා. අනිත් එක මේ ලෙඩ තියෙනවා කියන පුදුම ආසාවක් නේ තියෙන්නේ. ඒක මම දැකලා තියෙනවා. කවුරු හරි දැකපු ගමන් ඒක කියන තමයි ආසාව. මේ හුරතලේ වෙන මොකක් කරන්නේ මේ අනුන්ගේ අවධානය ගන්න. මනේ මට මේ බේත් මේක හදලා දෙන්න කවුරු හරි නැත්තම් මොකුත් කරන්න බෑ කියලා. බේත් වලින් සිද්ධ වෙනවා නැතුවට වැඩි කරදර. ඉතින් ඒක නිසා එයාට කිව්වොත් අර නාකි අච්චම කෙනෙක් ගියාලු වෙදකම් ගන්න දෙමළ දොස්තරුණුනි ගා. ඉතින් අල්ලගෙන යන්න තව වෙනම ඇසිස්ටන්ට් කෙනෙක්. දෙමළ නෝනා කිව්වලු මේ ඇසිස්ටන්ට් තම යන පැත්තකට මේ අම්මට තනියම යන්න පුළුවන්. බෑ නෝන මහත්තයෝ කියලා අම්මා කියනවා. නෑ යන්න බෙදලා එළියට යන්න කිව්වලු. කාටදරයක් නැතුව ගියා. ඇසිස්ටන්ට් හිටියා නම් එහෙට වැනෙනවා මෙහෙට වැනෙනවා මල්ල කචා. ඉවරෙකුත් නෑ. ඔබ වැටුණා නම් ගෙදරත් අල්ල කැඩේ. ඉවරයි. වැටෙන්නේ නෑ. මම වැඩේම ඔච්චරයි. මම කවුරු හරි භාවනා කරලා කෙලවුණා දැක්ක ගම මට පුදුම සතුටක් තියෙනවා. කවුරු හරි භාවනාව වැරදුනා කියලානේ. මට එන්න දිග ලියුම් එනවා. මම බලහන් ඉන්නවා. අන්ත වැඩි දැන් මම නෑනේ. කාපා. මුකුත් වෙන්නේ නෑ බය වෙන්න එපා. මුකුත් වෙන්නේ නෑ. ඒකට අපි සමාජගත ක්‍රමයේ පද්ධතියෙන් උත්තරයක් තියෙනවා. උත්තරේ තියෙන්නේ එයාට ලියා ගන්න පුළුවන් එකක්. තියෙනවා ඔබට බැරි නම් මෙතෙන් වරෙන් මේ ෆයර් ඩ්‍රිල් එකක් තියෙනවා. හොඳට ඵලයන්. ඒක ස්ටෑන්ඩඩ් එක. යන්න අරින්න ඕනේ. ඒක ලේසි නෑ බුදුහාමරෝ වගේ සද්ධාව නැති කෙනෙකුට විශ්වාස නැති කෙනෙකුට කරන්න බෑ ඒක. ඔය බුරුම් පඬිස්සවාස එයාදීන් පර්ෆෙක්ට්. කිසිම දෙයක් ගණන් ගන්නෑ. කිනනේ භාවනා ඔක්කොම හරියනවා කිය. ඉතින් ආදුනිකයා දැන් කියනවා හරි ආදුනිකෙක් කියලා හිතන්න එපා. මේක කරන්න මේකට උත්තර තියෙනවා. ඉතින් මේගොල්ලෝ උපක්‍රම හොයනවා ෆැසිලිටේටර්ස්ලාත් උදව් කරන මොකද පිටරටින් ආපහුට කරන්න බෑ කියලා. නමුත් දුන්නොත් ඒ chance එක අපි හිතන්න බැරි රෙවොලූෂනරි උත්තර තියෙන මේක ඇතුලේ. අවුදේ තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අපිට වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඒ සාමාන්‍යකන නෑ ඒක තමයි අපිට තියෙන ප්‍රශ්න දෙක කරන්න පුළුවන්. ගරු ස්වාමින් වහන්සේ මේ මේ ප්‍රශ්න යෝගාවචරයාගේ ප්‍රශ්නෙට බොහොම සමානයි. අද දින 10 11 අතර කාලයේ භාවනා අධ්‍යක්ෂව මෙසේ විය. මම ආනාපාන සති භාවනාවේ යෙදෙන්නෙක් යෙදෙන්නෙක්මි. අවුරුදු 5ක් 6ක් පමණ පමණම ලද හැම විටම ධර්මය ඇසීමටත් භාවනාවේදීමටත් උත්සාහ කරමි. හුස්ම සංසිඳීම සංසිඳීම සමගම මුහුණේ දකුණුපස දැනීමට පටන්ගත් කූඹි දුවනවා වැනි ඉතිකවන ස්වභාවය මට අලුත් අත්දැකීමක් නොවිය. නමුත් අද දින එය මට විශේෂයක් වූයේ භාවනා කාලයේ වැඩි කාලයක්ම වැඩි කාලයක්ම මෙව ස්වභාවය පැවතීමයි. තාම සියුම්ම දැනෙන හුස්මත් සමග මෙය මුළු මුහුණටම පැතිර ගිය අතර එහි අඩු වැඩි වෙමින් එය අඩු වැඩි වෙමින් දිගටම පැවතුණා. සතිය ඊතා තීව්‍රව වෙනත් කෙනෙකු මේ දිස බලා ඉන්නවාසේ තිබුණු අතර භාවනාවේ භාවනාවෙන් මිදී මුහුණ පිසහැරීමට තරම් විසදැනීමට තරම් එම ස්වභාවය උත්සන්න වුවත් දිගටම උපේක්ෂාවෙන් සිටීමට උත්සාහ කළෙමි. තවද මුහුණ හැර ශරීරයේ අනෙක් ප්‍රදේශවලට සතිය යොමු කිරීමෙන් මෙය මගහැරේ යයි සිතුවද එසේ නොවිය. හැකිතරම් මෙයට ප්‍රතික්‍රියා නොකර සිටීමට උත්සාහ කළද එය පිළිබඳව මගේ සිතේ අසතුටක් තිබුණා දෝයි මට සිතේ. ස්වාමින් වහන්සේ මෙවැනි වේලාවක පිළිපැදීත්තේ කෙසේදයි පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. ඔය මේ ලියුමලීලා තියෙන මේ වෙච්ච එක පොසිටිව් අරගෙන ඒක පළවෙනියෙන්ම සාධනීය පැත්තෙන් බලපෑගෙන ස්තුති වන්න වෙනවානේ. මහසි සෑඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා කයට හිත ආපු ගමන් හිත ආපු බඩ අපි කයට හිත ගන්නේ ආනපානේ හරහා නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්ව හරහා නැත්නම් සක්මනේදී මේක එච්චරම අදාළ වෙන එකක් නෑ ඉස්සෙල්ලම මේ එපිඩමිස් එක අපේ හැම සක්‍රිය වෙන්න පටන් ගන්නවා ඒක නිකන් රබන් අවුරුදු කාලේ රබානේ හැම වගේ ඒකට පොඩව උඩත් ඇම්ප්ලිෆයි වෙන්න පටන් ගන්න. ඒ නිසා මුළු එපිඩමිස් එකම එතකොට මගේ පෝස්චර් එක හොඳට මට තොරණ වගේ පේන්න පටන් ගන්නවා. මේ ඒකෙන් තමයි තේරෙන්නේ. ඊට පස්සේ එnde එnde එnde එnde මේ සංවේදනා අන්තිමට මධ්‍ය සුසුම්නාවට යනකම් ගෙනියනවා. මධ්‍ය සුසුම්නාවට ගියාට පස්සේ අපි කියනවා නිරෝධ සමාපත්තිය කිය. ඉතින් මේ ගමන බොහෝ මෙහෙමිට සිද්ධ වෙන්නේ වැඩිම සංවේදී කොටස තමයි හැමේ තියෙන්නේ. ඉතින් පිටින් අරමුණු එන්නේ නැත්තම් දැන් හැම නිතරම පිටින් අරමුණ අපේක්ෂා කරනවා. අසුකෝභෝගී වස්තු කියන්නේ ඒකයි. මොනවාක්වත් දුන්නේ නැතුනොත් එයා හදා ගන්නවා. එයා ආයතනේ පවත්නවා. පවත්නකොට කුඹි දුවනවා, උණුසුම් සිසිල් ගතිය එන්න පටන් ගන්නවා, වයි වතුර පහ වෙනවා, සත්තු දුවනවා, බර ගති උණුසුම් ගති පේනවා. ඒක මහා මේ මහති මහති නෙමේ මහායාන බුද්ධහම කියනවා යමක් අඟට හැප්පිලා එන සංඥාවක තියෙන සජීවී ගතිය තාත්වික ගතිය ඊට වැඩි කියනවා හිතෙන් හදන දේ සාත්විකත්වය. උද්දටම සජීවව පේනවා. ඒකට එයාට ආය මොකුත් නැහැ මේ කිඹුල් කට කිඹුල කනවා ඉවසන්න පුළුවන් කොහිල කට ඉවසන්න බැරුව වගේ අරක පොඩි දේ පුදුම විදියට එන්න පටන් ගන්නවා මොකද ඒක ඇතුලෙන් එළියට එන එක. එතකොට අපි ප්‍රතික්‍රියාවක් තමයි ඇත්තටම වෙන තැන් වලට දාලා බලනවා කියන එකත් ප්‍රතික්‍රියාවක්. මේ වගේම කියනකොට පැහැදිලි උත්තර දෙන්න ඊළඟට මූණ පියන්න මුකුත් වෙන්නේ නැහැ. ගතියට මුකුත් වෙන්නේ නැහැ. අපි හිතනවා ඒ වෙලාවේ අත හෙල්ලුවොත් ඔක්කොම කැඩේ කියලා නෑ. අපි එතකොට එකක් වෙනවා තමයි දන්නව විතර මොකක්වත් නැහැ කිය. ඒ පිටේ කියලා මොනවක්වත් වෙන්නේ. මම මේ උනන්දු කරනවා නෙමෙයි මම මේ ආයේ දෙකේ පන්තියට දාන්න හදනවා කියන එක නෙමෙයි තියෙන්නේ. ඒක එච්චර අපරාධයක් නෑ. එහෙම කෙරුවයි කියලා. ওই වෙලාවේ තියෙන සතිය කැඩෙන්නේ නෑ. එතකොට තේරෙනවා මේ හිතට ඕනේ නම් ඕනම දෙයක්ම අවල පෙන්වන්න පුළුවන්. ඉතින් හීනෙකදී අපි ළඟ කෙනෙක් ඉන්නා වගේ පේනවා ඔක්කොම ඉතින් අපි උවට බලාපල හොයන්න ගියාට ඊන බලාපල බලන්න ගියාට මේ මනසෙම විකාරයක් වෙයි තියෙන්නේ ඒක නිසා මනස කියන්නේ හතරමං හන්දියක මැජික් පෙන්වන මැජික් කාර්යයක් කියලා බුදුහාමුදුරු කියනවා පෙන්වන දේ අපි මෙතෙක් කල් කරේ 100ක්ම කණ එකනේ දැන් සතියෙම ආවෙන් කරන්නේ ඒකට පොඩ්ඩක් උලිහිලි පාන විහිළුවට ලක් කරනවා ඒක ඒක නිකන් මේ ඒ උසුළු විසුළුට ලක් කරනවා. අනේ මොන්ද කරපු දේ. අනේ මොන්ද කරන දේ කියලා. එතකොට ওই මැජික් එක පාගෙන කරගෙන යන්න බෑ. ටික ටික ටික ටික යනකොට තේනවා කොයි දෙයක් ආවත් එයා එක සැරේ පිළිගන්නේ දෙතුන් සැරයක් බල්ලා තමයි ඇත්තටම ඇගේ වැදුනත් මොන හරි දෙතුන් සැරයක් බල්ලා තමයි පිළිගන්නේ අනුපස්සනා කරන්න යනවා. එහෙම නැත්නම් දැකපු ගමන් අර ෂෝට් ටෙම්පර්ඩ් කවුරු හරි පිළිබඳ ෆේස් වැලියු වලට ඩිසයිඩ් කරන්න යන්නේ නැහැ මොනවාක්වත්. ආයිත් ඒක ඇත්තනම් ආයසරයක් එයි. ආයසරයක් එයි. ආන්නේ විදිහට කරන්න පුළුවන්. ඒකත් එකක්. අනිත් එක ඉස්ලාම් බලපු පොසිටිව්. මේක භාවනා කරන්න නිසා අපු කියන එකත් හරි වැදගත්. ඒක ඕනේ නම් ඒ වගේ වෙලාවක කරලා බලන්න එම පොඩි පොඩි ක්‍රියාවලියකින් මේක සම්පූර්ණ නැති වෙන ඊට පස්සේ එන්න ලීප් එකක් එනවා. භාවනාවේ ගොඩාක් විවේකයක් එනවා. ඒක ඉවරයි. දැන් ඕන නම් ඕනේ අරමුණක ඉඳගෙන ඉදිරියට යන්න පුළුවන් ගතියක් එනවා. මීළඟ ප්‍රශ්නේ අන්තිම ප්‍රශ්නේ හඳුනි මේක ටිකක් දිගයි. ගාර්තර ස්වාමින් වහන්සේ මා කලක් භාවනා කිරීමට උත්සාහ කරයි. පරයන්කේදී හුස්ම කිහිපයකින්ම ආස්වාස ප්‍රාස්වාසය නොදැනියයි. ඉන්පසු භාවනාවේදී නොඑක් සිතවිලිද වර එක දත් හදවීමද සමහර විට කිසිවක් නොදැනී ඇති අවස්ථාද පසු කරයි. ඊප විටක් පැය 3කට ආසන කාලයක් පරයන්කේ ගත කරන්නට යෙදුනි. මෙවිට ඉරියව්වටද හුස්මටද උදරයේ පිම්බීම හා හැකිලීමටද එක විට අවධානය යොමා සිටීමට හැකිවිය. සාමාන්‍ය ජීවිතයේදීද විටින් විට මූණපා මුහුණ හා අවට කම්පන හා චංචල නිතර අත්දකි. නිින්දෙන් අවදිවීමට ප්‍රථම සිතුවිලි ඇතිවීම අත්දැක මා අවදිවීමින් පවතින බව දැනගතිමි. මෙවිටද කම්පන චංචල හෝ ඉරියව් කෙරෙහි සිහිය යොමු වීමට සිහිය පිහිටුවීමට උත්සාහ කරයි. සමහර විට නිින්ද. මා සාමාන්‍ය ජීවිතයේදී අත්දකින්න සමහර දේවල් ඛණ්ඩ කර දැක්වීමට සිතුනි. අපහාට අනුකම්පාවෙන් ඉවසා වදාන සේක්වා. දැන් තමයි ප්‍රශ්නේ එන්නේ. ඔය ඛණ්ඩ කර දැක්වීමට මොකද ඔක්කේ? ඛණ්ඩ කියලා තමයි මට ඛණ්ඩ මා ප්‍රාණ කයන්නයි අල්නයන්නයි ඩයයි. කොටස් කළ වෙන්න. මා සාමාන්‍ය ජීවිතයේ අත්දැකින සමහර දේවල් ඛණ්ඩ කර දැක්වීමට සිතුනි. මේ ප්‍රශ්න තියෙන්නේ දැන් හා ප්‍රශ්න එහෙම කියන්නේ වාක්‍ය ආයසරයක් කියන්නේ මා සාමාන්‍ය ජීවිතයේදී අත්දකින සමහර දේවල් ඛණ්ඩ කර දැක්වීමට සිටුනි දැක්වීමට දැක්වීමට සිටුනි සිටුනි ඕක අහන්න හතර සැරයක් අහන්න ඕනේ මේ කට ඇතුලේ ධානය ඉන්නවා කියන්නේ අපහට අනුකම්පාවෙන් ඉවසා වදානසේක් දැන් ප්‍රශ්න මේවයි හාමුදුරුවෝ පළවෙනි ප්‍රශ්නේ මා අවදි ඇවිදින විට පාදවල ස්පර්ශයේද වාහනේ පදවන විට සුක්කානමේ අතේ ස්පර්ශයේද දත් මදින විට පුරුසුවේ දත් ස්පර්ශයේද කෑම කන විට දිවේ හා දත්වල ස්පර්ශයේද කෙරෙහි විтин විට අවධානය යොමු වේ. මෙය මා කායනුපස්නාව ලෙස වටහා ගනී. අංක 2 මගේ ශරීරයේ තදබල වේදනාවක් ඇති විට යම් සුළු වේදනාවක් ඇති විටද සුව පහසු යයි හැඟෙන පහසක් ඇති විටද ඒ කෙරෙහි අවධානය විටින් විට යොමු වේ. සමහර විටක තදබල වේදනා ඇති විට ඒ කෙරෙහි ඇති සතිය ඉක්මවා දුක් වේදනාව ඉස්මතුයි. එහෙත් පසුගිය අවුරුද්ද පුරාම වේදනා නාශක ගැනීමෙන් වැළකුණ අතර තදබල මස්පිඩු වේදනා සඳහා ආලේපන හෝ මස්පිඩු ඇදීම ස්ට්‍රෙච් within bracket මගින් දුක් වේදනාව දැරිය හැකි මට්ටමකට අඩු කිරීමට උත්සාහ කරයි. මේ වේදනානුපස්සනාව ලෙස හඳුනා ගනිමි. අංක 3. මාහට ද්වේෂ සහගත සිතුවිලි, ලෝභ සරාගී, මෛත්‍රී සහගත කරුණාබර ආලෝකමා අලෝභ විහිංසා හා උපේක්ෂා සහගත සිතුවිලිද ඇතිවන විට ඒවා ඇතිවන විටම හඳුනා ගැනීමට හැකි වේ. සමහර විට එම එමෙහෙම සිතුවිලි ජය අතර සමහර විට වීතික්‍රමණයක් නොවි නවත්වාගත හැක. මේ චිත්තානුපස්සනාව ලෙස හඳුනා ගනිමි. අංක 4 පරියංකේදී භාවනා කරද්දී සමහර විටක තදබල ද්වේෂ සහගත අවස්ථාද සරාගී අවස්ථාද කරුණාබර අවස්ථාද පසුවේ. මේවා දිහා සමසිතින් බලා හිඳිමි. මේවා චිත්ත නියාම ලෙසද සිතුවිලි ධර්ම ලෙසද හඳුනා ගනිමි. මෙය ධම්මානුපස්සනාව ලෙස හඳුනා ගනිමි. මෙම නිගමන වැරදිද? ඔබ වහන්සේ දේශන පරිදි යමක් නම් කිරීමෙන් එය කෙලෙසේ. එහෙත් මෙම දේවල් සමහර විට එක විටද නැතහොත් එක දිනකදී විවිධ අවස්ථාවලදීද අත්දකි. මේවා සුතමේ වස සුතමේ ඥානයක් සමග ගලපා ගැනීම හොඳයයි මට සිතුනි. මෙය නිවැරදියි. මෙසේ ඇසීමට සිත් වූයේ විශේෂයෙන්ම චිත්තානුහා ධම්මානුපස්සනා ගැන අනේක විදි මිත්‍යා මත වාදහා වාදහා කරන පිළිවෙල් නිතර සාකච්ඡා හා ලිපි මගින් ලැබෙන නිසාය. මේවා ධර්මයේ මුවාවෙන් මායя පැමිණෙනු පැමිණෙන අයුවේ. Tamanගේ චර්යාව හා ඒවා නිවැරදි නිවැරදි ධර්ම කරුණු පිළිබඳ පැහැදිලි වැටහීමක් තිබීම මෙවන් මාර්ගාක්ෂික කරුණු අවඥාවෙන් බැහැර කිරීමට උපකාරී වේ යයි මට සිතේ. ඔබ වහන්සේ කාරුණික මඟ පෙන්වීම මා ඉමහත්සේ අගය කරමි. ඔබ වහන්සේට සම්මා සම්බුත් සරණයි. ඔබ වහන්සේගේ මෙම සේවාව চিරාත් කාලයක් පවත්වා ගත හැකි වේවා. ත්වන් සරණයි. ඔය ලියුම පුරාම තියෙන්නේ ඔය ඛණ්ඩ කියන වචනයේ තියෙන අර්ථකතන අපිට පුළුවන් සමස්තයක් වශයෙන් දෙයක් හදාරන්න පුළුවන් ඒ සමස්තය අංශු අංශු වලට කඩලා හදාරන්න පුළුවන් ඉතින් ඔය අන්තුවන්තර කඩාලා හදාරීම රිඩක්ෂනිසම් කියලා කියනවා. ඒක තමයි විද්‍යාව තෝරගත්ත දේ. සමස්තයටම නමක් දෙන එක තමයි දෙයන්නාන්ති කියලා කියන්නේ. මූලික ශක්තිය. ඉතින් ඕකේ බුදුරජාණන් වහන්සේගෙන් ගත්ත ක්‍රම තමයි ඔය දෙකෙන් පාවිච්චි කරන්නේ. ඒ නිසා නමුත් ඕනම දෙයක් දිහා සමස්තයක් බැලීම සහ කඩලා බලනකොට මහ ලොකු වෙනසක් තියෙනවා. ඒ සමස්තය බැලීම සහ කඩා බැලීම අතරමැද ඇංගිලා ඉන්නේ මමයා. සමස්ත කඩලා බැලුවොත් මමයා නෑ. සමස්ත බැලුවොත් මමයා එනවා. කොහෙන්ද එන්නේ කියලා දන්නේ නැහැ. sums total of the individual parties more than uh, the summation of everything. මොකද්ද අඩිපුර එකක් එනවා ඒකට. මම ඒක කියනවා. ඒත් වස්තුවට ආත්මයක් දෙනවා. අපි නමක් දෙනවා. කොතෙන්ද එන්නේ දන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන්සේ කියනවා උඹට යමක් පිළිබඳ දෙවිදියකට බලන්න ඕන නම් පුද්ගලික ලක්ෂණ බලන්න පොදු ලක්ෂණ බලන්න. පුද්ගලික ලක්ෂණ බලන්න ගියොත් ඒක පරිච්ඡේද ඥාන. එකින් එක එකින් වෙන්කොට දැනගැනීමේ ඥාන. ඉතින් අද තියෙන ඔය සත්තු වර්ග කරනවා, මිනිස්සු මේ පළෑටි වර්ග කරනවා, කැටි කැටි කැටි කියන්නේ විද්‍යාව යන්නේ. ඒත් මේ ඔක්කොම සමස්තය වශයෙන් දාලා බලන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. දැන් මේ හතර සතිපට්ඨානෙම කායනපසන, වේදනාපසන, චිත්තානපසන, ධම්මානපසන කියන එක සතියට දාලා බැලුවොත් ප්‍රශ්නයක් එන්නේ නැහැ. නමුත් දැනුම එච්චර විසිතුරු නැහැ. අවස්ථානෝචිත නැහැ. ඒ නිසා මේ කායනුපසනාව මේක වේදනානුපසනාව කියලා බෙදන්න බැරි කමක් නැත්තේ නෑ. නමුත් ওই බෙදීම මූල ධර්මයේ විතරයි තියෙන්නේ ප්‍රත්‍යක්ෂේ නෑ. ප්‍රත්‍යක්ෂේ කිසිම දෙයක් බෙදිලා නෑ. අපිට ඔය බොට්නි උගන්වනකොට තෛලයක් ගැන උගන්වනකොට මේ තෛල විත්‍ය, මේ නියෂ්ටි විත්‍ය, මේ අරක මේක කියලා කිව්වට ඒ එක සෛලයක බිත්තිය අනෙක් සෛල බිත්තියත් එක්ක විශාල සම්බන්ධකම් තියෙනවා. න්‍යෂ්ටි බිත්තියත් විශාල සම්බන්ධකම් තියෙනවා. අන්තිමට බලනකොට අපි හරි ආසයි බෙදලා ඉගෙන ගන්න. ඒ නිසා මේ මේකදී කරන්න තියෙන්නේ sannivedanaye අවශ්‍යයි බෙදලා ඉගෙන ගැනීමට. බෙදලා ඉගෙන ගැනීම sannivedanයට අවශ්‍යයි. හැබැයි Tamanට අවබෝධ කරන්න ඒක ඕනේ නැහැ. ඒ නිසා Taman ඉගෙන ගත දේ තව කෙනෙකුට කියන්න යනකොට අපි sannivedanaya කරනකොට ඔය කපල කොටලා බෙදන ක්‍රමයේ පෙන්නපු ගම අරකම වෙන පැත්තකින් පෙන්වන්න පුළුවන් නිසා යන්න පුළුවන්. නමුත් සමස්තයට ගියොත් සමස්තය තුල මොකක්කටවත් නමක් දෙන්න බෑ. ගොජේ තියෙනවා. නැත්නම් සතිය තියෙනවා. ඉතින් ඒක එක එක දේවල් වලට යොදනකොට ඇතිවෙන ওই විපිරියාස ටිකක් තමයි නම් වණන් දීම. කියන්නේ සම්බුදුරජාණන්සේ සඳහන් කරන නම දෙනකොටම ඒක රිඩක්ෂනිසම් වලට අහු වෙලා තියෙන්නේ, කෙලසිලා තියෙන්නේ. සමස්තය බලන්න, සමස්තය බැලුවොත් ඒක මන්ට අයිති දෙයක්වත් මම විනිශ්චය කළ යුතු දෙයක්වත් මම එන්නේ ඉස්සලා තිබිච්ච මම යනකොටත් ඉවර වෙච්ච දෙයක්. ඉතින් ওই දෙක අතර අජත්ත බහිද්දා වශයෙන් සලකන්නේ කියලා තියෙනවා. පොදු ලක්ෂණ සහ පෞද්ගලික ලක්ෂණ වශයෙන් බෙදා දැක්වීමක් කරන්න කියනවා. ඒ බෙදා දැක්වීමක් කරනකොට දැනුමට දැනුම අවචාවට ලක් වෙනවා. මොන දැනුම තිබ්බත් වෙන් වෙන් වශයෙන් තියෙන සීලුම දැනුම එක මල්ලට දැම්මට පස්සේ ඒව ඇති වටනකමක් නැහැ. හැබැයි මේ වටනකම නැති කපල කොටලා වෙන් කරන්න පුළුවන් ගතිය sannivedanයට අහු වෙනවා. ඒ නිසා මේ ඉන්න ක්‍රමේ තව කෙනෙක් එක්ක හැසිරෙනකොට ඒ මනුස්සයාත් එක්ක පවතින සාමය තුලින් මේක ඔප්පු වෙනවා. මෙයා ධර්මයේ තේරුම් ගන්න තියෙනවා නැත්නම් ධර්මයේ අනාගන තියෙන කියලා. අනාගාමි වෙලාද අනාගනද කියන එක තේරෙනවා. පිරිසේ ඉන්නකොට ගා ගන්නවා නම් අනාගන. පිරිසේ මොන්න පිස්සෝ කෙලියත් මට මොකෝ. මට පුළුවන් හරි මම කරනවා හැබැයි අනාගාමී එක්කන ඒක උදේ ඉඳලා හැන්දෑනකම මිනිස්සුන්ගේ වැඩේම එක එකට හේතු කරන හොයන එකනේ මම මොකද කරන්නේ මට ඕක නැතර කරන්න බෑනේ ඒ නිසා ඒකෙන් පොඩ්ඩක් ඩිස්ටන්ස් එකක් අරගෙන තමයි සමස්තයට හිත දාගෙන ඉන්නවා හැබැයි බබලත් එක්ක කතා කරනකොට ඔය පරිච්ඡේද ඥාණයෙන් තමයි කතා කරන්න තියෙන්නේ. ඒ නිසා මේක යන ක්‍රමයේ හරිය ඔය දීලා තියෙන නම් වල හරියට ඒ ගහලා තියෙන බවුන්ඩරිස් නම් එච්චර ක්ලියර් නෑ. ඒක කරන්න ගියොත් කොතනත් අහු වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන වෙන්නේ sannivedanayද කතා කරන්න ඒත්තු ගන්නන්න. Tamange අවබෝධයට ඕන වෙන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම බලන තමන් කොච්චර අවබෝධ කරත් පිරිසක් එක්ක ඉන්නකොට සමූහයක ඉන්නකොට සාමාන්‍ය මිනිස්සු එක්ක වැඩ කරනකොට ගැටුමක් ඇති කරනවා නම් මේ දැනුම පීයක් ගිල්ල වගේ මෝල් ගහක් ගිල්ල වගේ කරදරයක් කරගෙන. Tamanne මේ දැනුම හැම වෙලාවෙම ඕනෙම සමාජ ප්‍රශ්නයකට උත්තරේ හොයලා නිකම් මල්ලෙන් ගහන උත්තර නෙවෙයි. උත්තර ඇදලා තමන්ගේ විවේකයක් තියාගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේක වෙනස තමයි ඔය පතේ පුදුරජාන් වහන්සේගේ සම්මා සම්බුදුරජාන් වහන්සේගේ වෙනස. පසේ බුදුරජාණන්සේ සම්පූර්ණ නිවන් දැකලා ඉන්න බෑ කාගවත් ප්‍රශ්න විසඳන්න බෑ. උන්වහන්සේට සමස්තය පිළිබඳ 100 100ක් අවබෝධය තියෙන හැබැයි පරිච්ඡේද ඥාන ගැන කියලා තේරෙන්නේ නැහැ. සම්මා සම්බුදුරජාණන්සේගේ තියෙන සුවිශේෂත්වය සියල්ල දන්න ඕන කෙනෙක් ඇහුවොත් එයාගේ චරිතයට ගැළපෙන විදිහට කියලා දෙන්න පුළුවන්. ඒකෙදි ඊගාට අපේ සාරිපුත්‍ර සාන්තිර දක්ෂයි. කොණ්ණඤ්ඤ සාන්තිර බෑ. කොණ්ණඤ්ඤ සාන්තිර කවදාව කාටවත් බණක් කියලා නැහැ. හැබැයි පළවෙනිම නිවන් දකපේ කරනවා. ඉතින් ඒක නිසා තියෙනවා මෙතන පරිච්ඡේද ඥානික කියලා කිව්වේ නාම රූප පරිච්ඡේද ඥානය ඕනම දෙයක් වෙන්ක ඩිස්ක්‍රිමිනේටිව් නොලෙජ් ඩිලිමිටඩ් නොලෙජ් ඒක තමයි අද අපි නොලෙජ් කියලා බාරගන්නේ. නමුත් ඒක බොහොම බොහොම මේ මොන්ඩිසෝරි වැඩක් එතන තියෙන්නේ. ඔය ඔක්කොම සමස්තය දාලිවල මේක ගත යුත්තක් නැහැ කියන එක තමයි ඒ පරිච්ඡේ පොඩි පොඩිව වෙන්න වෙන්න ඒව මහා ලොකු දේවල් මහා වටිනා දේවල් කියන අයනවා. ඒකට දාලා බලපුවම නිකන් ගොජයක් විතරයි. ඒ නිසා ඔක්කොම එකතු වෙච්ච ගමන් සමස්තයට ගියාම අපිට ඒකේ වගකීමකුත් නැහැ. ඒකේ මම සහ අපිට කියලා සීමාවකුත් නැහැ. මේ කොහේ තියෙන එකක්ද මේ ඔළුවේ දාගන්නටන්නේ. මෙහෙට එන්න ඉස්සලා මේ කිසිම දැන් මේ වෛර කැම්ප් එකට ඉඳලා අනුල දාන නීති අපිට වැඩන්නේ ආවට පස්සේ නීති කැඩුවොත් එහෙනම් කචල්. ඒ වගේම ගියාට පස්සේ දැනගන්න ඕනේ මේ නීති වෙන තැනකට බලපන්නේ. එච්චරයි. හම්දුනේ කියන්නේ දැන් මේ භාවනාවේදී මේ කාය අනුපස්සනාව මේ වේදනා අනුපස්සනාව ලේබල් ගහලා කරන්න හොඳ නැතුව කරන්න නෑ නෑ ඒක කරන්නේ තමයි මනස කියන්නේ. මනසේ වැඩිම අනුන්ගේ සීනි කිරණ එක. අනුන්ගේ ගම් කර අනුන්ගේ ගන්තපා බිස්නස් කරන එකම තමයි වෙන්නේ ඉන්නම බෑ. අවබෝධ උනායි කියලා කියන්නේ ඔබ කොච්චර බෙදුවත් නැතත් මේක කක්කනේ. මේ ගණ්ඩ දෙයක් නැති මගුලක් නෙමෙයි බෙදන්නේ. බෙදන්න ඕනේ බෙදන්න දෙන්න අර මූණ කනවා නම් කැහුවටදී ප්‍රශ්නයක් නැහැ. මුකුත් වෙන්න නොකහම ඉන්න ඕනේ කියලා එහෙම ගන්නවද නැහැ. ඒකට මේක පුපුරු ගන්නවා නේ නෑ. හරි කනවා ඕන කැහුවා. හරි දැන් ඕන දෙයක් කරපන් ඉවරයි. මනසට බෙදන්න බෙදපන්. දැන් ඔය ලියලා තියෙන ප්‍රශ්නයක් නෑ. ඒක සමහරව හරි සමහරව වැරදි. කාටවත් තීරණයක් කරන්නත් බෑ. ඒ නිසා බෙදෙන කම තමයි අපි මේ divide and rule කියලා කැතගතිය සුද්ධගේ තියෙන්නේ. වැඩියෙන්ම තියෙන්නේ Tamange මනසේ තමයි. ඕනම තැනක බෙදපු ගමන් ප්‍රශ්නයක්. සමස්තය බාරගත්තට පස්සේ ඕකේ හරි වැරදි කියන දෙයක් නෑ. මුලමෙදාග කියන දෙයක් නෑ. ඔය gediye නේ. අපිට gediye බලන්න බෑ මොකද gediye බලපුවම අපි ඔක්කොම සම වෙනවා. ඒකට අපි කැමති නැහැ. gedi වැළුවොත් අපි ඔක්කොම සමානයි. ඒක කාටවත් ඇඟ උස්සන්න විදිහක් නැහැ. සරුවචන්හන්සෙත් සමානයි. ඉතින් ආගම කියන අම්මෝ එහෙමනම් කියන්න බෑ. ඒ උත්තරමයා උසස්. ඒ ඕවා අපිට කියන්න බෑ. අපි අයලේට අඩු කුලේ කට්ටිය අපිට බෑ හිතෙන්න යන කියලා බුදුහමර පැත්තක දාලා. මේ මොකද්දෝ පෞකාරකමක් ඔළුවේ දාගෙන නැත්නම් හීනමානයක් ඔළුවේ දාගෙන බුදුරජාණන්සේගේ එහෙම ಜಾති ભેදයක් නෑ බුදුරජාණන් කියන්නේ අපි ඔක්කොම මිනිස්සු වුණා කීතරයක් බුදුහාමුදුරුවෝ කියලා දෙනවා මම ගාන්ධාරයක් නෙවෙයි බ්‍රහ්මණයෙක් නෙවෙයි මොන මඟුලක්වත් නෑ අපි මේ ඔය 18 රියන් කරන්න හැදුවට අපි ඔය මේ මේ ඉති ප්‍රත්‍යහරේ පාණ්ඩ හැදුවට එකක්වත් බුදුහාමුදුරුවෝ ගණන් ගත්තේ නෑ කියන්නේ ඔබටත් මිනිස්සයා මහත් මිනිස්සයා යම් මනුසකමට එතෙන් ගියාට පස්සේ අපි ඔක්කොම ගංගානංගගේ වැලිතලාවක තියෙන වැලියටයක් විතරයි ඊගා ළඟ තියෙන වැලියටත් එක කිසි වෙනසක් නැත්තේත් නැති වැඩක් නැහැ වැලියට යන. මුහුදේ තියෙන වතුර බින්දුවක් වගේ. කවදාක එක එක්කත් කැමති නැහැ. ඔක්කොටම ඕනේ මම අක්කා කියා ගන්න මම අයියා කියා ගන්න. ඉතින් බුදුහාගෙත් ඕනනම් බෙදාන කාපයි ප්‍රශ්නයක් නැහැ. හැබැයි බලන් බලාගන්නilla. කවදාද මේ ඔක්කොම සහෝදරංගල් කියලා හිටියනම් ප්‍රශ්නේ ඉවරයි. බලන්න එතකොට තියෙන නිදහස මොක්කා ගැනවත් බය වෙන්න දෙයක් නැහැ නේද එතකොට. අය ෆියර් එකක් එන්නේ නැහැ. පොලිටිකලි එජෙන්ඩාස් නැහැ, ප්‍රයිවට් ආමීස් නැහැ, ෆිස්ටල්ස් නැහැ, ජේම්ස් බොන්ඩ් නැහැ, කුන් ෆු නැහැ, කරාටි නැහැ මොන මගුලක්වත් ඕනේ නැහැ. අපි ස්වභාවය. මැරෙන්න ඕන නම් මැරෙනවා. ඉතින් මොකද ප්‍රශ්නේ? ඒ වෙනකොට නලියනවා ඒක ඇත්ත. නලියනකොට බාම් ටිකක් ගෑවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි වැඩේ ඉවර වෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. ඔය බහම් ගෑවට වැඩේ ඉවර වෙන්නේ නැහැ. ඒ වෙලාවේ බබා නරනට රබර් සූපුව දෙන්න තනිය නෙවෙයි. <laughs> රබර් සූපුව දීම බබා නතර වෙනවා. ඒ තාත්තා කරන වැඩේ. ඉතින් ඔය මැන්නයි කියලා තරහ වෙන්න එපා. ඒ ස්වභාවයේ හිතේ ඒක ටිකක් ඉඳලා ආ විනෝදාන්ත කෙරුවට කමන්නේ නැහැ. මතක තියාගන්න මේ ඔක්කොගම තියෙන සමගතිය ඒවට කියන්නේ සාමාන්‍ය ලක්ෂණ කියලා සියල්ල අනිත්‍යයි සියල්ල දුකයි සියල්ල අනත්තයි. ඒකනේ මේ ಜಾති ભેද බෙදාගෙන අපි මේ පරිච්ඡේද ඥානෙ හදන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා පරිච්ඡේද ඥානෙ දාලා බලන්න. ඒක ලියවලා ගිනිලා සමස්තයට දාලා බලන්න. ඒ දෙක වෙන් කරලා බැලීමෙන් පේනවා අපේ හිත කොච්චර කැමතිද පරිච්ඡේද ඥානෙට, තර්ක ඥානෙ, සමස්තයට සමස්තයට ගියාම ඒක නිකන් මේ නිකන් පතෝල හොද්දයි බතයි වගේ. කිසි නෑ ඉතින් ඔය. පාටි එකට එහෙම හරි නෑ ඒක. එහෙම වුණා වුණා ටිකක් බැදුන් ටිකක් කන මන ජාති තියෙන පැනේ. එනියම් වතුර හොද්දයි බතයි තමයි. අම්දනි මේ මුලින්ම අර ප්‍රශ්නයකට උත්තර දෙනකොට සඳහන් කරා මේ ආනාපාන සති භාවනාව පටන් ගන්න ඉස්සෙල්ලා සුඛියත්තාන පරිහරණ කියන කතාවත් සඳහන් කරලා මේ කය දිහා බලන් ඉන්න කියලාද කිව්වේ හැමදේ ආනාපාන සති කරන්නේ නෑ ඒකේ තියෙන විවේකී බුද්ධි විඳින්නේ කියලා කොහොමද ඒක කරන්නේ කය දිහා ඒ ක්‍රම කරාශයක් හිතා ගන්න පුළුවන්. මම සෝසි මෙතන වාඩි වෙලා ඉන්නවා. මට 100ට 100ක් මේක රස විඳින්න පුළුවන්ද කියලා. අද නම් හදපන්. අදලා සම්පූර්ණ මම මෙතන මම දැන් මෙතන ඉන්නවා. ඒක බුද්ධ විඳින්න බැරි නම් කාට හරි. ඒ නැති කියන්නේ කොහොමඩක්වත් ආරම්භක නැකත හරි නැහැ. ඒක බුද්ධ විඳින්න පුළුවන් නම් ඒකටමයි නිවන කියන්නේ. ඔය පටන් ගන්න දැනමයි නිවන තියෙන්නේ. කොහේ කරකිලා ගියා දානපණ ඉවරනට පස්සේ ආයෙ කොහෙන්ද ඉන්න බලන්න උතෙන්ට. ආනපණ ගෙවලා ගෙවලා ඉවරනට පස්සේ ආයෙත් එන්නේ ඔතෙන්ට. පිම්බි මහැකිලිමද කියන්න කියන්නකෝ. ගිහිල්ලත් එන්නේ ඔතෙන්ට. වම දකුණ කරලා කරලා මොකද්ද වෙන්නේ කියලා බලන්න මම ඇවිදින බව දන්නවා එච්චරයි. ඉතින් ඕක පිළිගන්න කැමති නෑනේ අපේ ડોક્ટર ෆර්නෑන්ඩෝ කියන මට ඒ දවස්වල. පරාක්‍රම ෆර්නෑන්ඩෝ මේ සත්‍ය මේ තරම්ම සරලයි මෙල්ලෝ යකෙක් පිළිගන්නේ නෑ කියලා. ඒගොල්ලෝ හිතන මේක දිග පරිශ්‍රයකට පස්සේ එන්න ඕනේ. ලොකු සමීකරණයක් වැඩ කරන්න ඕනේ. ලොකු බලි බිලි පූජා තියන්න ඕනේ. මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනීම යථාභූත ඥානෙ නෙවෙයි. යථාභූත ඥානෙ සුපර් මාකට් එකෙන් ගන්න ඕනේ නැත්නම් ඉම්පෝට් කරන්න ඕනේ කියලා අපි හිතන්නේ. කුරිය කරන්න වෙනවා. ඉතින් ඒක කුරිය කරන්න ප්ලේන් එකක් නැතුව බලන්න ඉන්නවා. මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව පොඩි එකා ඔක දන්නවනේ. පොඩි එකා පූසෙත් දිහා බලන්නකො. මම සතිපස්සේ ඊළ දින පූසෙත් දිහා බලන්න කොයි වෙලාවෙ ජොලියේනේ ඉන්නේ. ඌ අපි කවදාකවත් කවුන්සලර් කෙනෙක් විදිහට බාර අරන් තියනද මේ පිස්සු ඇදෙනකොට පොඩ පූසෙක් හම්බයක් කියන්නේ ඌ කියන්න ඕනේ කරලා පේනවා මාළුටෙන් කියන මාළු විද්‍යාව බලන්න ජුලි ඉන්නවනේ මේ අපි මේ සියලු ඥානය හදාන සියලු දැනුම හදාන අත්ත තිබ්බොත් ගෝරිගොඩ මොන්නව ගත්තත් අනාගන්න ආයසරයක් අර පූසෙක් වෙන්න පුළුවන් නම් ආයතරයක් පොඩියෙක් වෙන්න පුළුවන් ආයතරයක් මාළියෙක් වගේ ඉන්න පුළුවන් නම් අපේම අපේම අපේ ලොවක් වැටකට තුළු නැති මොකද හරිද? නෑ නෑ. වැටකොටු බැමි නැති මුරකාවල් නැති අපේම අපේම අපේලවා. යෝගාවචරය ඉන්නේ එතන. ඔයගොල්ලෝ ඕන කෙනෙක් මුරකාවල් දාගන්න ඒගොල්ලෝ ඒක රැකගනි අපිට අපිට මේ යන වැඩ කඩළු මොටද කියලා අපි ගමන යනවා. ඕගොල්ලෝ මුරකාවල් දාන ඒකට දොස් කියන්න එපා. මොකද ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය තියෙන්නේ විවේකේ නෙවෙයි මෝරකාවල් දාගෙන දේශ සීමා අරගෙන. බුදුරජාණන් අපිට දීලා තියෙන ලයිසන් එකක් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන බව දැනගනි. ඔච්චරමයි නිවන. තරුණ ස්වාමීන් වහන්සේ දැන් භාවනා කරනකොට අපිට අපි හිතමු දැන් මට උඩ අත්දැකීමක් තිබුණා මගේ කොන්ද රිද්දලා තියෙනවා පිටිපස්සේ. ඉතින් එතකොට වර්තමාන මොහොත මම ඉන්න බැලුවට මට හරිම ගන්නව බෑ හිත. වර්තමාන මොහොත කියලා ගන්න බෑ. මොකද මේ මේක යම්කිසි විදියක පීඩනයක් තියෙනවා පිට. ඒතර වර්තමාන මොහොතේ වේදනාව දැනීම වර්තමාන මොහොත නෙමෙයිද? ඔව්. ඒක බුදුහාමුදුරු කියනවා කායනුපසනාවට වැඩි වේදනානුපසනාව කිට්ටුයි. මොකද වේදනාව ආවට පස්සේ අතීත නායද යන්නේ නැහැ. ඉතින් ඒක වාසියට ගන්නකො දැන් මටත් තිනකොන්ද වේදනාව. මට අද එක්කනේ පොතකුත් ගෙනත් දුන්නා. නැති කරන හැටි මේකේ. නැති කරන්න ඕනේ මට. ඒක තියෙනකම් මම දන්නවනේ වර්තමාන වේදනාව තියෙනකම් කාගත් වේදනාවක් නෙවෙයිනේ. ඒක ෂුවර්නේ. මේ කොන්දේ තියෙද්දි බෙල්ල වේදනාවයි කියන්නේ නෑනේ. එතනමයි. අර වේදනාව තියෙනකොට යන්න කිව්වට යන්නේ නැහැ සතිය කොහොමද? ඒක තමයි සතිය කියන්නේ. ඒ නිසා බුදුහාමුදුරු කියන හොඳට සතිය වඩපෙන්නාට අවබෝධය සිද්ධ වෙන්නේ අසාධ්‍ය වේදනාවක් ආපු දවසට කියලා වෙනවා වේදනාව අපට වැඩේ යන්නෙම නැහැ. අර වඩපු සතිය අම්මා අප්පා තැරලා ගියත් සතිය යන්නේ. උඹට තේරෙන උඹ හදාගත්ත කල්යාණ මිත්‍රයා උඹට එන්නේ අමාරු වැඩිච්ච වෙලාවේ වේදනාවක් ආපු වෙලාවේ. ඒ නිසා කොන්දේ අමාරුව තියාගන්න ප්‍රධාන කර්මස්ථානයේ විදිහ නැත්නම් ප්‍රධානම කල්යාණ මිත්‍රයා වෙනවා. ඒකේ තියෙද්දි ඉන්නේ gediy පිටි මොනවත් වෙන්නේ නැහැ. බෝරු. මේ වෙලාවට ප්‍රශ්න නැහැ. තිබුණ දැන් කොයි වෙලාවෙ තිබුණත් gediye එහෙම තියෙනවනේ. gediye පිටින්. නෑ. නෑ ඒ ජොලිය තමයි වැඩේ කන්නේ. ජොලිය ඕනේ සතිය විතරයි ඕනේ කරන්නේ. Tamanට ඇති වෙච්ච මේ ඉද්දන ගතිය, කුප්පන ගතිය, රුප්පන ගතිය ආපුවාම සතිය ඩබල් ෆෝල්ඩ් වෙලා එනවනේ. අපිට අපි ගෙන්නන්න ඕනේ නෑනේ. ආ ඒක වාසියට ගත්තා නම් ඉවරයි. ඊට පස්සේ මේ මනසට වේදනාව බාධකයක් වෙන්න ආපු වේදනාව සාධකයක් වෙනවා සතිය වඩන්න. ඒක ඒක ලේසි නෑ. හැබැයි ඒක තියෙන බලන හැටි perspective. අවුදුනේ විපස්සනා භාවනාව ගැන මට පොඩි ප්‍රශ්නයක් වෙනවා. අනිත් අයගේ ප්‍රශ්නේ ආවද නෑ. මටත් මොන හරි කරගන්න. මේමයි දැන් අපි විනාඩි 20ක් ඕවර් ටයිම් අහන කෙනාට දෙනවා දීම chance එකක් මොකද මං ඊයේ නම් කිව්වා ඊට තිබුණොත් වෙලා තිබුණොත් අහන්න ඉඩ දෙන්න. අපා දෙන්න අනුන්ගේ ප්‍රශ්නේ මං ඇහුවේ මෙච්චරේලා. හෙටි ප්‍රශ්නයක් ආම්ද? දැන් පරයන්ක භාවනාවේ සමත මං කරන්නේ පරයන්ක භාවනාවේදී සමත භාවනාවක් කරලා ඊට පස්සේ විපස්සනා වඩන. ඒක එක්ක ඒ ඊට අමතරව දවසේ හැම තප්පරයකින්ම විපස්සනා වඩනවා. දැන් මේ දෙක සංසන්දනය කරොත් එහෙම පරයන්කේ ඉඳලා කරන එකේදී මට දීප් සමාධියක් එකයි මම විපස්සනා වඩන්නේ. ওই දෙකේ වෙනසක් තියනවද? වැදගත්කමක් තියනවද? මේක අරකට වඩා හොඳද? එහෙම එහෙම දෙයක් තියනවද? නැත්නම් දෙකෙන්ම එකම ප්‍රතිඵලය ලැබෙන්නේ. ඒක ඇරයි තමන් යන වාහනයක මේ සස්පෙන්ෂන් හොඳට සස්පෙන්ෂන් තියෙන වාහනයක ගියොත් වාහනේ ගණන්. වෙ හැල්ලෙන පෙරලෙ නැතුව යන්න පුළුවන්. ඒකට කියනවා සුඛහපටිපදා කියලා. අනිත් එකෙත් ඒ ගමන යනවා. හැබැයි ඉතින් හැල හැප්පිලා බර කරත් එක ගල්වල පාර යනක ජරබරස් ජරබරස් ගාලා ඒත් යනවා. ඉතින් ওই දෙකෙන් අපිට choice එකක් නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. ඒක pre decided. ඒ නිසා අපිට තියෙන ගමන යන බව වග බලා ගත්තා නම් ඒක මේ බෙන්ස් එකේ ගියාද නැත්නම් බර කරත් ගියාද කියන එක ඒක ඒකද බුදුරජාණන්සේ කියලා දෙනවා උඹට බෙන්ස් එකේ යන්න ඕන නම් මෙන්න මේ මේ විදිහට අධිකුසල් කරලා පුරුදු කරන්න. එතකොට ගමන පහසුයි. විපස්සනාදී ගොඩක් වෙලාට කියන්නේ ගඟේ එහා පැත්තට පීනන්නේ යන්තම් අටවගත්ත පහුරක. නැවක් වෙනකන් ඕ හදා හදා ඉන්න යන්නේ. එහා පැත්තට යනවා. ඒ සංසාර බය වැඩියෙන් දන්නේ කන විපස්සනා පැත්තට යන කෙනෙක් මොන ක්‍රමයකට ඒකට වෙන්නේ ඕනේ. හරි සංසාර බය අඩු එක්කන නැත්නම් පහසුකම් තියෙන සමත ක්‍රමයට හොඳට රාට් එකක් හදාගෙන ඉංජිනේරින් දාගෙන වැඩ කර කර යා මේකට ඉන්න වෙලා කැමතියි. විපස්සනා කරන්න මේකට ඉන්න කැමති නැහැ. මොහොතක්වත් ඉන්න කැමති. යා දන්න මේ වැද්ද භයානක බයක් තියෙනවා. යා ඩක් ගාලා පයින්න වතුරට. තියෙන කැලි බැලි ටික අරගෙන ඒ දෙකයි තියෙන එක මම හිතන්නේ ඔය මේ කුල්ලූපම සූත්‍රයේ කුල්ලූපම උපමාවේ අලගත් දූපම සූත්‍රය සඳහන් කරලා තියෙනවා මේ දෙකම වැලි නේ එකයි කියන්න තියෙන්නේ you have no choice අපිට එහෙම තීන්දුව කරන්න හැකියාවක් නැහැ ඒක ඉතින් ලබාවුපන් හැටි තමයි බබා හම්බෙන්නේ ස්වාමීන් වහන්සේ මට ප්‍රේම මහපු ප්‍රශ්නේ තියෙනවා ප්‍රශ්නයක් සමාධියයි ඩීප් සමාධියයි කොහොමද එතන තියෙනවද මොකක් හරි බවුන්ඩරි එකක් වෙන් කරන්න නැත්නම් එකම වචනේද සමාධිය ක්වොලිටේටිව් එකයි ක්වොන්ටිටේටිව් ඩිෆරන්සස් තියෙන්නේ ක්වොලිටේටිව් එක තමයි quantitative එක තමයි ඔය බෞද්ධලික ලක්ෂණ කියලා කියන්නේ මයින්ඩ් එක තින්නේ නැහැ ඌ කප කපා කොට කොටස් බල බල ඉන්නවා. නමුත් සමස්තයක් වශයෙන් ගත්තාම වතුර වීදුරට පස් ටිකක් දාලා කලවම් කරලා කබඩයක් උඩ තිබ්බොත් ඒක පාටම බරගල් ටික බහිනවනේ. ඊගාට බිල කොලොයිඩ්ස් එනවනේ. ඌව බහින්න ගොඩාක් කල් යනවනේ. ඔය අඟල් හතර බහින්න සුමාන දෙයක් විතර යනවා. වතුර වීදුර කලවම් කරලා දාපු ගමන්ම තැම්පත් වෙලා 1 සෙන්ටිමීටරයක් විතර වගේ උඩ ටික පොහොණක් සුද්ධ වෙනවා. එන්න එන්න එන්න දවසින් දවස දවසින් දවස පල්ලයට යනකොට විනිවිද පේන ගතිය වැඩිනේ. පතුල පේන ගතිය වේව ඩීප් සමාධිය. කොලොයිඩ් සතමෙතර කැරක් කැරක ඉන්නවනම් එච්චර හොඳ සමාධියක් නැහැ. ඉතින් අරකම තැම්පත් වීමෙන් විතරයි ඒක කරන්නේ. යමක් කරලා නෙවෙයි ඒක ලබන්නේ. ඒ කරපු එකට මෙහෙම සෙටල් වෙන්න දෙන්න ඕනේ. වෙනකොට එහෙම මේ it's a matter of time. එහෙම නැත්නම් ඕකට නන්දාන එක තමයි මේ ওই අභිධර්මයේ අටුවාවේයි පසු කාලෙ වෙනකොට දාලා තියෙන්නේ. දැන් විපස්සනා කියන එක සමත කියන එක මේ සුත්ත නිපාතේ වගේ පොතක මොකක්වත්ම නැහැ. බුදුහාම ළඟට බණ ඇහුව රහත් වුණා. ඔන්න සූත්‍ර පිටකට එන කෙනා සත්‍ය විසුද්ධි ක්‍රමය. සත්‍ය විසුද්ධි ක්‍රමය සෝවාන් වෙනකොටම ස්ටේජස් හතක් තියෙනවා. දැන් ඊට පස්සේ අටාරස විපස්සනා කරලා දෙනවා. අට්ඨර සිවසන එක එක විපස්සනා තුන තුනකට කඩ දැන් 54කට හදලා තියෙනවා. එnde එnde එnde කෙස් පැලෙන තර්ක. තව ඉස්සරහට වෙනකොට කීයක් જાති හදායි දැන් හැබැයි එක එකවත් වතුරට බහලා පීනනේ උන් නෙවෙයි. ගොඩේ ඉඳලා ඉලක්කම් ලියන කට්ටිය. ඒක පොඩ්ඩක් දැනගන්න ඕනේ ඒක හරි හරි සූස්තියක් තියෙනවා ඒකේ. සූස්ති කියන වචෙන් දන්නවද? සෝමියක් තියෙනවා බෙද බෙදා කඩ කඩ ඉන්න පුළුවන්. හැබැයි කවදාකවත් වතුරට බහින්නේ ඒක ඒක ඒක නිකන් කුඩු ගන්නවා වගේ ජොබ් එකක්. ගංජ ගහපම ඔය වර්ක් කරන එක ඔය කරගෙන යන්න පුළුවන් සූස්ති. ඒකට කියන්නේ සූස්තිය කියලා. හරි මනස දෙකට කඩලා තියෙනවා මට බැරිද තුනට කඩන්න. පුළුවන්. ඉතින් දන්නේ නැති කෙනෙක් අහනවා අනේ දෙකට ගියා තුනට යන්නේ කොහොමද කියලා. ඒ කන පැලෙන්න ගන්න තරම් පුණු හරප බලන්න එපාකෝ සතියෙන් හිටපන්. ඔය ඔළුව ඔළුව කුරුවල් කරන්න හදන්නේ උඹලා. ඒක භාවනා කරන්න නැති උඹව කතා කරන්නේ. උඹ ඕකම නැවත නැවත කරපුවා වීදුරට හේම තැපත් දෙන්න අරපන්. එතකොට කියනවා එහෙනම් මොකටද ත්‍රිපිටකේ? එහෙනම් මොකටද ධර්මාචාර්යවරු? එහෙනම් මොකටද මේ මේ ව්‍යාකරණය? ඒක වෙනවා. නමුත් විපද මේ සතිය වන්නකොට ඔක්කොම වෙනවා. අරකේමත් ඊට යන්න බල බෑ කවදාත් සතිය වැඩෙන්නෙත් නෑ. භාවනා දියුණුවකුත් නෑ. තීර විතරක් යනවා. අද ඒක බයිබලේ මොකද වෙලා තියෙන්නේ බලන්න. කුරානේ මොකද වෙලා තියෙන්නේ බලන්න. ඕනේ සුද්ධ ලිවිලක් කරන බලන්න. මහමිනියා හිතපුවත් නැති දේවල් නේ දැන් ඔය තියෙන්නේ. ඒ මනුස්සයා හීනකින්වත් අකුරු කවදාකවත් දන්නේ නැති එකෙක් ඔය මහමිනියා. දැන් එනකොට ව්‍යාකරණ හදාගෙන රණ්ඩු වෙලා අර නිකායේ මේ නිකායේ හදාන බුදු අම්මේ ඔප්පු කරන්න හදන දේ ඒකම තමයි වෙන්නේ. ඇඩි පව් පව් වෙනකොට කෝ කෝ වෙනවා කියන්නේ ඕනෝක තමයි. ඉතින් අපිට ප්‍රශ්න ඉවරයි හැමදෙනේ අත අදට નિયમિત. ඒක ඩීගාවට අපි එකතු වෙන්නේ තුනමාට. කීයද ටයිම් ටේබල් එක? ඔය ටයිම් ටේබල් එක කියවන්න ගම්පල. අපිට ඒ කියන්නේ තව විනාඩි 35ක් විතර වෙලාවක් තියෙනවා. තක්මනට අපි තුනමාට එකතු වෙනවා පරියන්කයකට. ඒ නිසා අපි එතකින් අපි ධර්ම සාකච්ඡාව સમાપ્ત කරන සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.